බුදුතුන් වහන්සේ දැක බලා ගන්න බඳ පුදා ගන්න නොදොරේදීම චෛත්‍ය කර්මාන්තයේ වැඩ නිමවන දඹාන ගුරු කුඹුර ආදිවාසී ගම්මානයේ ජනෝරුම විහාරස්ථානයේ ඒ ශාක්‍ය පුත්‍ර සිරිසීවලි මහසෑයෙහි සුවඳවත් වූ ධාතු ගර්භය තුල තැන්පත් කෙරෙන ඒ අසිරිමත් පූජාර්ථ වස්තුන් දැක බලා ගන්න, බඳ පුදා ගන්න ජීවිතය ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ අවසාන වතාවට ඉන්නාතුරු චෛත්‍යරාජනන් වහන්සේ තුළ තැන්පත් කිරීමෙන් පසුව ඔබට ඔබේ සිතින් දකින්නට පමණයි අවස්ථාව ලැබෙන්නේ. ඒ මහා පින්කම සිදුවන මොහොතේ අපි ධර්ම දේශනේ නම් මහානීය පින්කම සිදු කරන්නට සූදානම් සිත්නෙත් අසපුවෙන් ඒ සඳහා වැඩම කොට වදාළ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ වාසී වගේම ගම්පහ උතුමෝ බවුන් පැලැස්සේ නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට දැහැත් පූජා කරන්නට අපි ආරාධනා කරනවා මාස්ටර් ගෛදායතනයේ සභාපතිනිය දිස්නා වනිගසේකර මහත්මිය වෙනුවෙන් එච්.සී. වික්‍රමරත්න මහතාට අප සියලුම දෙනා සාදුකාරදී ඒ අවස්ථාව සඳහා එක්වෙමු. එමනම් ඒ සාදුනාදය මතින් අප සෝදානම් වන්නේ ඔබ වැඩි දෙනෙක් ඉතා නොයසිල්මත්ව බලාගෙන සිටි ඒ මොහොත උදා කරගන්නට සෙනසුරාදා සිටින තසපුව විඳගන්නට ඒ ධර්මයේ සැනසෙන්නට ඔබ බොහෝ දෙනෙක් කැමති. එනිසාම අපි নমස්කාර පූර්වක ආරාධනා කරනවා පිළියන්දල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 වෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිවර අපගේ සෙනෙහසින් ඇසුරු කෙරෙන කල්යාණ මිත්‍ර වූ වතුරු කුඹුරේ ධම්මරතන ගෞරවනීය නායක මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන වැඩ සිටින සියලු මහා සංඝරත්නයනොත් මේ වෙලාවේ අපිව ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන පින්වන්ත ස්වාමින් වහන්සේලා තුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෑණියන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිටනේ තසපුවේ පළමු පැයට නියමිත දායකත්වය දරන්නේ ඩුබායි රාජ්‍යයේ DP uh, World ආයතනයේ සේවය කරන AOM චන්ද්‍රසේන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින් ඒ අත් සියලු දෙනාගේම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාව පැවැත්වෙන්නේ සුවිශේෂ තැනක. මේ අනුශාසනාව සිද්ධ කෙරෙන්නේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ සිටයි. සීවලි මහරහතන් වහන්සේ ප්‍රධානව මහරහතන් වහන්සේලා වැඩ සිටින පුණ්‍යවන්ත භූමියක සිටයි. අද දවස පින්වත්නි අපේ රටේ බොහෝ දෙනෙකුට ඊටාම සුවිශේෂ ආරම්භුන දවසක් අදින් ආරම්භ වෙලා පොහොය දිනය දක්වාම ඔබට තියෙනවා බුදුරජාණන් වහන්සේව සියසින් දැකගන්න වාග්යක් සීවලි මහරහතන් වහන්සේව පින්වත්නි සියසින් දැකගන්න වාග්ය ලැබිලා තියෙනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල අෂ්ටාර්ය පුද්ගලයන් පහළ වෙන්නට සම්පූර්ණ වෙන්නට තෙරුවන් සම්පූර්ණ කරන්නට යෙදුන අග්‍රම උත්තමයන් වහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ඔබට සියසින් දැක ගන්නට වාග්ය තියෙනවා ආනන්ද මහරහතන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් රහතන් වහන්සේලවත් පින්වත්නි ඔබට සියසින්ම දැක ගන්නට වාග්ය තියෙනවා. ඔබ බලයි ඒ කොහොමද? අමතක කරන්න එපා පින්වත්නි. අපිට ධර්මයේ දායාද කරපු මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට යනකොට වඩිනකොට උන්වහන්සේ වැඩි ධාතු වන්දනා කරන්න යනවා කියලා නෙමෙයි. මේදු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස රජතුමාට ගිහිල්ලා මතක් කරනවා රජතුමනි කාලෙකින් බුදුරජාණන් වහන්සේව දකින්න බැරි වුණා. ඒ නිසා අපි උන්වහන්සේව බැහැ දැකලා වන්දනා කරගෙන ඉන්න වඩින්න කියලා බැලුවේ කිව්වා. ඒ වෙලාවේ රජුරු පුදුම වෙලා ඇහුවේ ස්වාමීනි මට ලොකු ප්‍රශ්නයක් ඔබ වහන්සේ කියන කතාව. ඔබ වහන්සේම අපිට කිව්වා බුදුරජාණන් වහන්සේ පිරිරම්පාල කියලා. දැන් ඔබ වහන්සේ කියනවා උන්වහන්සේ ඔබ බැහැ දකින්න වඩින්න ඕනෙලු. කාලෙකින් දකින්න බැරි වුණාලු. ස්වාමීන් වහන්සේ පිරිනවම් පාලන කොහොමද උන්වහන්සේ ඔබ හදාගන්නේ? ඒ වෙලාවේ මිදු මහ රහතන් වහන්සේ වදාළේ රජතුමනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුට භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන ධාතුන් වහන්සේලා දැකීමෙන් හිත පහදවගෙන සතුටු වෙන්න පුළුවන් ජීවමානවම බුදුරජාණන් වහන්සේව දැක්කා කියලා. ඒ නිසා මහරහතන් වහන්සේලා පවා රජතුමනි ධාතුන් වහන්සේලාව දැක දැක මාත්‍රයක් තියෙනවා නම් දකින මාත්‍රයක් ආන්නේ දකින මාත්‍රයම බුදුරජාණන් වහන්සේ ජීවමාන දැකීමක් හැටියට සලකනවා. ඊතර මේ කිව්වේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි. එහෙනම් උන්වහන්සේම දුන්න අපිට ආදර්ශයක් ධාතුන් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවා නම් ධාතු බලන්න යනවා කියලා නෙමෙයි. දැන් අද ධාතු වන්දනාව කියනවත් සමහරුන්ට ශ්‍රද්ධාවක් නැහැ. සමහරු කියන්නේ ධාතු ප්‍රදර්ශනයි. මම හිතන්නේ දැන් මෙතනත් විශාල පොලිමක් තියෙනවා. මේ පොලිමේ ඉන්න පින්නතුන් දැනටත් සමහරට gederin එනකොට කියන්නේ නැති අද කැලණියේ තියෙනවා කැලණිය ප්‍රදේශයේ මාස්ටර් ගයිඩ් කියන නිවසේ ධාතුන් වහන්සේලාගේ ප්‍රදර්ශනයක් තියෙනවා කියලා ධාතු ප්‍රදර්ශනයක්. අපි ඒකට යනවා කියලා කියන්නේ නැති සමහරෝ. පින්වත්නි ඔබේ මොවෙන් එහෙම පිට වුණා නම් ඔබ තමන් ගැනම ලැජ්ජා විය යුතුයි. ඇයි ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට නෙමෙයි. ඒ නිසා NetFM ආයතනයේ සිදු කරන උතුම් ධාතු නමස්කාර පින්කමකදී හැමදාම ධාතු නමස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. ධාතු වන්දනාවක් මිසක් ධාතු ප්‍රදර්ශනයක් නෙවෙයි. ඒක අපි හැමදාම කියනවා. ඒත් රටේ ගොඩාක් දෙනාට මේකේ තාමත් හුරුව තියෙන ධාතු ප්‍රදර්ශනේ ධාතු ප්‍රදර්ශනේ කියලා. පින්වත්නි ප්‍රදර්ශනය කියන වචනෙන් එහාට ගියාම ධාතු වන්දනාව කියලානේ පාවිච්චි කරන්නේ අපි කිව්වේ දැන් ගෞරවයෙන් කියන්න ඕනේ ධාතු වන්දනාව කියලානේ. හැබැයි මම කියන්නේ ඊටත් වඩා අපි අපේ මනස තුල ජීවමාන කරගන්න ඕනේ ඒ මහා උත්මයන් වහන්සේලාව. ධාතු වන්දනාවට යනවා කිව්වත් අපිට පින්වත්නි ජීවමාන හැඟීමක් දැනෙන්නේ නැහැ. ඒ ධාතු වන්දනාව කිව්වට ඒක එහෙම දැනෙන්නේ නැහැ. දැන් ඔබ බලන්න මේදු මහරහතන් වහන්සේ කිව්වේ නෑ දේවානම්පියතිස්ස රජතුමාට රජතුමනි අපි 13 වහන්සලා වැඳලා එන්නම් කිව්වේ නෑනේ. අපි 13 තැන්පත් චෛත්‍ය වැඳලා එන්නම් කිව්වෙත් නෑ. කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේව දැක්කේ නෑ කාලෙකින් උන්වහන්සේව බහැ දැකලා වැඳලා එන්නම් කිව්වා. එහෙනම් පින්වත්නි ඔබ 13 වහන්සේ නමක් වන්දනා කරගන්න ඔබට ලැබෙනෝ නම් කොතන හරි ඒ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු සිරුරේ තැම්පත් ඒ සම්බුදු සිරුර තුල ජීවමාන වේදා වැඩ සිටිය ධාතුන් වහන්සේලා නම් අද කොහේ හරි තැම්පත් කරලා කරඬුවක අපිට වඳින්න තියෙන්නේ ඔබ දකින්නට ඕනේ ධාතු චෛත්‍යයක් හෝ ධාතු කරඬුවක් හෝ හැටියට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා එනිසායි මම ඔබට කිව්වේ අද ඉඳලා ලබන පොහොය දවස වෙනකම්ම ඔබට පින්වත්නි 13 වහන්සේලා වඳින්න අවස්ථාවක් තියෙනවා කියලා නෙමෙයි මං කිව්වේ. කොහොමද මං කිව්වේ? භාග්‍යතුන් වහන්සේව දකින්න අවස්ථාවක් තියෙනවා. සීවලි මහරහතන් වහන්සේ ගැන මම දැන් සෙනසුරාදා දෙකක ඔබට සිහිපත් කළා. සීවලි මහරහතන් වහන්සේව ජීවමානව ඔබට දකින්න භාග්‍යයක් තියෙනවා. මොකද තව ටික දවසකින් ඒ අවස්ථාව අපිට අහිමි වෙනවා. ඇයි ඒ උතුම් ධාතුන් වහන්සේලා දඹානේ ආදිවාසී ගම්මානේ ඒ පින්වන්ත ආදිවාසී ඇත්තන්ට වන්දනා කරගන්නට ඉදි කරපු අසිරිමත් ශාක්‍ය පුත්‍ර සිරිසීවලී මහා සෑයේ පින්වත්නි මේ සිවලි මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා තැම්පත් කරාට පස්සේ ආ ඉතින් අපිට දකින්න ලැබෙන්නේ ඉතින් ඒක නිසා මේ වෙලාව අපිට තියෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් අපෙන් පස්සේ ඊළඟට පහ එන પરම්පරාවටත් ඒ අවස්ථාව ලැබෙන්නේ ඊට පස්සේ එන પરම්පරා ගණනාවකට පින්වත්නි නොලැබෙන පුණ්‍යවන්ත අවස්ථාවක් මේ මොහොතේ පින්වන්ත මට ඔබට මට අපි හැම දිනාටම ලැබිලා තියෙනවා කැලණියට එනකොට කැලණි විහාරේ ඉඳලා බියගම පැත්තට එනකොට පාර අයිනේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ පාරේ අස්ස ඇතුළට යන්න දෙයක් නැහැ මේ ප්‍රධාන කොළඹ බියගම පාර අයිනෙම තමයි මේ නිවස තියෙන්නේ දැන් කෙනෙකුට හිතෙයි මෙච්චර අසිරිමත් දහතන් වහන්සේලා නිවසක පින්වත්නි මේ මහා සෑය තනි මූල්‍ය දායකත්වයකින් ඉදකරනු ලබන පින්නතුන් තමයි පින්වත් දිස්නා වනිගසේකර අම්මා ඒ වගේම අපේ පින්වත් වික්‍රමරත්න මහත්තයා. ඒ ඇත්තන් තමන්ගේ මූල්‍ය දායකත්වයෙන් ඉදකරන මහා සෑයෙහි තැන්පත් කරන්නේ ධාතුන් වහන්සේලාව තමන්ගේ නිවසේ වඩා හිඳවලා ලෝකයාටම දැක ගන්නට වන්දනා කර ගන්නට වාග්ය සලස්සලා දීලා තියෙනවා. ඉතින් හැමදාම මේ කටයුතු වලදී අපිට අනුශාසනා කරන්න ඒ අවස්ථාව හදලා දෙන්න ඒකට උදව් කරන්නේ අපේ පින්වන්ත නිලිගල නායක හඳුරුව වතුරු කුඹුරේ ධම්මරතන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පින්වත්නි උන්වහන්සේගේ අනුශාසනා මත අපිට වන්දනා කරගන්න ලැබිච්ච මේ උතුම් ධාතුන් වහන්සේලා එහෙම නැත්නම් අපි කියමු ජීවමාන සිවලි මහරහතන් වහන්සේව සියසින් දැක ගන්නට ඔබට පින් සිත් පහළ වෙත්වා කියලා සිහිපත් කරනවා. අද දවසේ පින්වත්නි සිත්නේ තසපුව සදහැ සිතින් ඔබ ධර්මය අවබෝධයේ පිණිසමයි ශ්‍රවණය කරන්නේ. අපි මාස ගණනාවක් තිස්සේ මහා කරුණා සමාපatti ඥානයේ කොටස් වශයෙන් කියා දෙමින් එනවා. මහා කරුණාව බුදුරජාණන් වහන්සේ තුල පමණක්ම පවතින ඥානයක්. කිසිම රහතන් වහන්සේ නමකටවත් නැති ඥානයක්. කොටෙම පින්වත්නි ඔබ අහලා තිනවා ලාදුරු රෝගේ හැදිච්ච රෝගියෙකුගේ දානෙ ටිකක් පිළිගනිද්දි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පාත්‍රයට අර රෝගියාගේ කුණුණු ඇඟිල්ලක් වැටෙනවා. ඒ කුණු වෙච්ච ඇඟිල්ල කිසිම පිළිකුල් කිරීමක් ගැටීමක් ඇති නොවේ. කොහොමත් උන්වහන්සේ උත්තම රහතන් වහන්සේ නම ඉන්ද්‍රිය භාවනාව වඩපු උත්තමයෙකුට පින්වත්නි පුළුවනි පිළිකුල් දෙයක් පිළිකුල් නැති විදිහට දකින්න. පිළිකුල් නැති දෙයක් පිළිකුල් විදිහට දකින්න. ඉන්ද්‍රිය භාවනාව වැඩුණු ඕනෑම උත්මයකට පුළුවන් ලක්ෂණ වලින් දෙකක් ඔය කිව්වේ. තව බොහෝ තියෙනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර ලාදුරු රෝගියට දකින්නට ඉඩ ලැබෙන තැනක වැඩ ඉඳලා පින්වත්නි වාඩි වෙලා බොහෝම සංසුන්ව අර කුණු වෙච්ච ඇඟිල්ල අරගෙන පාත්‍රයේම පැත්තකින් තියලා දාන ටික වළඳනවා අර අහිංසක මිනිසයාට හිතසුව වෙනස. ඉංගාති පුදුම කරුණාවක්. හැබැයි ඒ කරුණාවවත් අසලකින්වත් අපිට පින්වත්නි ගලපලා බලන්න බැරි අස්සිරිමත්ම මහා කරුණා ඥානයක් තමයි මහා කරුණා සමාපatti ඥානය කියලා කියන්නේ සම්බුදු කෙනෙකුට තියෙන. සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් මහා කරුණා සමාපatti ඥානයේ කොටසින් කොටස කොටසින් කොටස අපි සාකච්ඡා කරමින් මාස ගණනාවක් පුරා එක දිගටම ආවා. හැබැයි අද දවසේ පින්වත්නි මේක බාහිර සජීවී පවත්තන සුවිශේෂ ධර්මානුශාසනාවක් නිසා අද උතුම් අනුශාසනාව තුළ ඔබට කියා දෙන්නට ඕනි කියලා හිතන මට වෙනත් කරුණක්. සීවලි මහරහතන් වහන්සේ පිළිබඳව අපි සිහිපත් කරනකොට පින්වත්නි කාටවත් ලංකාවේ නොදන්න රහතන් වහන්සේ නමක් නෙවෙයිනේ. සීවලි මහරහතන් වහන්සේ ගැන ලංකාවේ බොහෝ දෙනා තුළ තියෙන ප්‍රතිරූපය පිළිබඳව ටිකක් හිතන්නට ඉඩක් හදන්න මේ දේශනය හේතු කරන්න කියලා හිතුවා. අද මේ දේශනාවේදී අපි විමසලා බලනවා සීවලි මහරහතන් වහන්සේගේ ලැබීමට අග්‍ර වූ ඒ අග්‍රස්ථානය නිසාම ලංකාවේ මිනිස්සු උන්වහන්සේව තමන්ගේ නිවසේ අනිවාර්ය වැඩ ඉන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් කරගෙන තියෙනවා. මෙහි අතුලාන්ත ගැන අපි ටිකක් විමසමු. ඔබ පින්වත්නි ඒ මහා උත්තමයන් වහන්සේව පිළිගන්නේ උන්වහන්සේගේ පින්තූරයක් හරි තමන්ගේ ගෙදර තියනවනම් උන්වහන්සේගේ පිළිමයක් තමන්ගේ ගෙදර තියෙනවා නම් කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා. එහෙම නේද? අලුතෙන් ගයක් හදපු ගමන් බුදු බුදු පිළිමයක් ගෙනෙනවට අමතරව පින්වත්නි සීවලි ස්වාමීන් වහන්සේගේ පින්තූරකුත් හොයාගන්නවා. බුද්ධ වන්දනා කරන තැන බැරි නම් ගෙදරට ඇතුල් වෙනකොට පේන තැනක හරි කොතනක හරි තියාගන්නවා. ඇත්තටම ඔබට පින්වත්නි සීවලී ස්වාමීන් වහන්සේගේ පින්තූරයක් නිවසේ තියෙද්දි කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියන ඇතිවෙච්ච විශ්වාසය අපි පින්වත්නි ඒ විදිහටම සිද්ධ වෙනවද නැද්ද? ඇයි මෙහෙම ක්‍රමවේදයක් හැදුනේ? මේ තුල අපිට මිනිස්සුන්ගේ මනස ගැන හිතන්නට දෙයක් තියනවද නැද්ද කියන එක ගැනත් අද මේ දේශනාව තුළ ටිකක් සාකච්ඡා කරනවා. ඒ වගේම මේ වන්දනා හැදිච්ච හැටි මේවා ඉතිහාසෙත් මේවත් අපි ටිකක් සාකච්ඡා කරන්නට ඕන. සමහර මිනිස්සු දන්නේ නැහැ. හැබැයි අපි සිත්නේ තසපුවේදී ඇතම් කාරණා මීට පෙර වසර ගණනකට පෙර කියා දීපු කරුණු අද දවසේ අපිට මෙතෙන්දි කතා කරන්නට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම මේ ශාක්‍ය පුත්‍ර සිරි සීවලි මහා සෑයයි ඉදි වෙන්නේ. ඊටාම කිටි කාලෙකින් බොහොම පුංචි කාලෙකින් මේ සෑය සකස් වුණේ. සෑයෙහි මුල්ගල් තියලා මාස කිහිපයක් තුල මේ කටයුතු අවසන් කරන බව කිව්ව අපේ දිස්නම්මයි වික්‍රමරත්න තාත්තයි කිව්වත් වගේ කටයුතු කොටිම පින්වත්නි මේ නිරෝධායනය වෙච්ච එහෙම නැත්නම් ඇඳිරි නීති දාලා තීච්ච කාලවලල වුණත් ඒ කටයුතු නැවැත්තුවේ නැහැ. මහා සෑයක් ඉදි වෙනවා. ඒ සෑයේ කටයුතු අඛණ්ඩවම සිද්ධ කරලා ඒ කටයුතු ඉක්මනින්ම අවසන් කළා. එහෙම නොවුණා නම් සිරි සීවලී මහා සෑය කියලා අපිට නම් කරන්නත් බැරි වෙනවා. ඒ ඉතින් සීවලී මහරහතන් වහන්සේ කියන්නේ පින්වත්නි උන්වහන්සේට තියෙන ලැබීම තව කෙනෙකුට වළක්වන්න බැහැනේ. එතකොට දැන් උන්වහන්සේගේ සෑය ඉදි කරන්න පටන් ගත්තට පස්සේ ඇඳිරිණීති වැටුණා. කොරෝනා ප්‍රශ්නයක් ආවා. ඒ නිසා අපි සෑය ඉදි කරන එක නවත්තලා ඉන්න ඕනි කියලා. දැන් බඩු ගොඩක් වෙලාවට ඇත්තටම නැහැ සමහර දේවල්. ලංකාවේ ඇතුළට පිටින් පිට රටවල වලින් ගේන ඇතම් ඉදිකරන ගොඩනැගිලි බඩු මුට්ටු සමහර දේවල් නෑ ඒවා හිඟයි ඇතම් දේවල් හැබැයි මොන හිඟිය තිබුණත් සීවලි මහරහතන් වහන්සේගේ සෑයක් හදද්දී ඒක බලපාන්න බෑ ඉතින් ඒ සීවලි මහරහතන් වහන්සේගේ උතුම් ගුණය වර්තමානයේ ජීවමාන කරන්නට පුළුවන් හොඳම සාක්ෂියක් බවට පත් කරන්නට පින්වත් දිස්නාම්මත් වික්‍රමරත්න තාත්තත් කටයුතු කරද්දී නෙල්ලිගල නායක හඳුරෝ කියන්නේත් ඒ වගේනේ. ලැබීමෙන් වර්තමානයේ බොහෝම ඉහළින් ඉන්න නායක හඳුරු කෙනෙක්. ඒ උන්වහන්සේගේ සංවිධානයයි දිස්නම්මලගේ තියෙන මූල්‍ය දායකත්වයේ එකතු වුණාට පස්සේ පින්වත්නි කිසිම බාධාවකින් තොරව මේ මහසෑය නිම වුණා. ඒ ඒ සිවලි මහරහතන් වහන්සේගේ ආශ්චර්යය උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ඉදිවෙන සෑය ආශ්චර්යය. හැබැයි ඒ ආශ්චර්ය ඔය ඇත්තන්ගේ නිවසේ තියෙන පින්තූරයට ඔය ඇත්තන්ගේ නිවසේ තියෙන පිළිමෙට ඒ විදිහටම ලැබෙයිද? මම දැකලා තියෙනවා. ණයතුරුස් පිරිලා පටන් ගන්න කිසිම ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ නැහැ. සමහරලාට gedarat සින්න වෙන්න යනවා. එහෙම ගෙවල් වලක් තියෙනවා සිවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ. එතකොට ඒක පින්වත්නි සිවලි මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයක්ද? දැන් සිවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ gedara තිබ්බ පමණින්ම කිසිම දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් කෙනෙකුට පින්වත්නි ඒ පින්තූරේ තිබුණ පමණින් එහෙම වෙන්න පුළුවන් නම් එහෙනම් අපිට හිතන්නට බුද්ධ කාලයේ එක්තරා සාධකයක් තියෙනවා ඔතන කතා කළ යුතුම. දැන් මෙහෙම වෙනවාම කියලා හිතනවනම් මේක කතා කළ යුතුම සිද්ධියක්. ඒ මොකද්ද? පින්වත්නි සීවලී මහරහතන් වහන්සේ එදා ඒ පැවිදි භාවයට පත්වෙච්ච පුංචි සීවලී කුමාරයව ලැබුණේ ගුරු ස්වාමින් වහන්සේ විදියට කොයි ස්වාමින් වහන්සේටද ඒ කියන්නේ පුංචි සීවලී කුමාරයා මහාන කලේ කොයි නායක ස්වාමීන් වහන්සේද කොයි ලොකු ස්වාමීන් වහන්සේද කවුද පින්වත්නි සීවලී ස්වාමීන් වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ සීවලී ස්වාමීන් වහන්සේ මහණුනේ බුදුරජාණන් වහන්සේගේ ළඟ නෙමෙයි ස්වාමීන් වහන්සේ නමක් ළඟ ලොකු ස්වාමීන් වහන්සේ නමක් ළඟ ඒ තමයි පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනය අග්‍රම උත්තමයන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේගේ සුජාත ශිෂ්‍ය රත්නය පුංචි සීවලී ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය තුල පුංචි ස්වාමීන් වහන්සේලා බොහෝ පැවිදි කරගත්ත ගුරු ස්වාමීන් වහන්සේ නම. ඔබ පුංචි කාලේ ඉගෙනගෙන ඇති රාහුල හාමුදුරුවෝ චූටි කාලේ මහාන කරගත්තේ ඒත් කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මතක ඇතිනේ අර සරියොත් මහරහතන් වහන්සේගේ සිවුරු පොටක් බිම ස්පර්ශ වෙනවා දකින්නකොට රාහුල ස්වාමීන් වහන්සේක පෙන්නලා දෙද්දි ඒක තාම නිහතමානීව පිළිගත්තා කියලා අහලා තිනනේ. පින්වත්නි පුංචි රාහුල ස්වාමීන් වහන්සේ, පුංචි සීවලී ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි තව හිටියා බොහෝ පුංචි ස්වාමීන් වහන්සේලා. ඒ අතර එක පුංචි ස්වාමීන් වහන්සේ නමක් හොරු 500ක් මහාන කරවන්න තරම් දක්ෂ වෙච්ච පුංචි ස්වාමීන් වහන්සේ නමකුත් ඔය අතර හිටියා. තව එක පුංචි ස්වාමීන් වහන්සේ නමක් හිටියා පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ මහාන වෙලා සීවලේ මහරහතන් වහන්සේගේ පුණ්‍ය විපාකයේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙනවා. සීවලේ මහරහතන් වහන්සේ ලැබීමෙන් අග්‍රයිනේ. ඒ කියන්නේ උන්වහන්සේට කිසි දෙයකින් අඩුවක් නැතුව ලැබුණානේ. ඒ පුණ්‍ය විපාකෙනේ. ඒ පුණ්‍ය විපාකයට හාත්පසින් ප්‍රතිවිරුද්ධ කියන්නේ නොලැබීමේ විපාකෙන් උත්තරීමේම හිටපු භික්ෂුව. මේ බුද්ධ ශාසනය උන්වහන්සේ තරම් නොලැබිච්ච භික්ෂුවක් තවත් නැහැ පින්වත්නි. අදටත් නැහැ. අද ඔය අපි හිතනවා ඈත දුෂ්කර ප්‍රදේශවල ඉන්න සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා බොහොම දුෂ්කරව කියලා. කිසි දෙයක් හරියට නැහැ කියලා. එක එක ස්වාමින්වහන්සේට තියෙන ලැබීම සහ නොලැබීම පින්වත්නි පිනේ විපාකයක්. යම් කිසි නොලැබීමක් බලපානවා නම් යම් භික්ෂුවකට ඒක උන්වහන්සේගේ අතීත අකුසල විපාකයක් පින්වත්නි. සමහරව ඉතින් ඉන්න මහණුන පවණින් හම්බ වෙනවා කියලා. එහෙම නැහැ. සමහරව හිතන හොද්දට දාන ටික හම්බෙන පන්සලක ගිහිලා මහණුනා නම් එතකොට ප්‍රශ්නයක් නෑ ලැබෙයි කියලා. එහෙමත් නෑ පින්වත්නි. හොඳම උදාහරණය තමයි ආයි කිසි කෙනෙකුට කට උතර නැති වෙන හොඳම උදාහරණය තමයි මේ බුද්ධ ශාසනයේ යම් භික්ෂුවකට නොලැබීමේ විපාකයක් පාපී විපාකයක් තිබ්බනම් ඒ විපාකයේ උපරිමයෙන් විඳපු රහතන් වහන්සේ ලෝසක මහ රහතන් වහන්සේ ওই ලෝසක මහරහතන් වහන්සේ පැවිදි වුණේ පුංචි දරුවෙක්ව පින්වත්නි. ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. ඉතින් බලන්න සාරිපුත් මහරහතන් වහන්සේ ළඟ පොඩි හාඳුරුවරු කොච්චර වැඩ ඉඳලා තියෙනවද? හරිම පුදුමයි කියන්නේ ලෝසක ස්වාමීන් වහන්සේගේ සහ පින්වත්නි සීවලී ස්වාමීන් වහන්සේගේ වයස බොහොම සමාන මට්ටමක දෙන්නමම පොඩි. ඔබ හිතන්නේ එහෙනම් පුංචි සාමණේර හාමුදුරු කෙනෙක් මහාන කරගත්තායි කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේලව තමන් වහන්සේ ඉන්න සේනාසනේම තියාගන්න හද නැද්ද? දැන් ඔය අදනේ මහාන කරලා වෙන පිරිවෙන් වල නවත්තන්නේ. එහෙම නැවැත්තුවට එදා එහෙම නෑ පිටුවත්. ගුරු ස්වාමීන් වහන්සේ ළඟින් එක රාත්‍රියක් වෙන් කරන්නේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා. එක රැයක්. හැම රාත්‍රියක්ම ඒ පුංචි හාමුදුරුවරු ගුරු ස්වාමීන් වහන්සේගේ අසුරේ තියාගන්නවා. ඒක විනයට සම්බන්ධ කාරණයක්. එහෙම විනයක් තියෙනවා. ඒ නිසා පින්වත්නි විනයට ආදරය කරපු විනයට සෙනෙහසින් කටයුතු කරපු සාරිපුත්ත මහ රහතන් වහන්සේ කවදාකවත් විනය කඩ කරලා නැහැ. එහෙනම් අපිට ඒකෙන් තේරෙනවා සිවලී පුංචි ස්වාමීන් වහන්සේ ලෝසක පුංචි ස්වාමීන් වහන්සේ දෙනමම හිටියේ එක පන්සලේ. එකටමයි හිටියේ. පින්වත්නි දෙනමම පින්ඩපාතේ වඩිනවා. හැබැයි මේ දෙනමට ලැබෙන විදිහ ඔබ දන්නවා දෙවිදිහක්. සීවලී ස්වාමීන් වහන්සේට එක දවසේ සමහර මිනිස්සු දානෙ ගේනවා පවුල් දහස් ගණනින්. සීවලී ස්වාමීන් වහන්සේ වැඩ හිටපු ආරාමයට තදාසන්න තියෙන අනිකුත් ආරාම වලටත් මේ දායකයෝ පිටත් කරලා අරිනවා පින්වත්නි. එච්චරට දානි හම්බ වෙනවා. සිවලී ස්වාමීන් වහන්සේට එහෙම ලැබෙද්දී ඒ පන්සලේ හිටපු ලෝසක හාමුදුරුවන්ට එහෙම දානි ලැබිලා නැහැ. කවදාවත් Tamanට කියලා දානි ටිකක් ලැබිලා නෑති ස්වාමීන් වහන්සේනම. ඔබ මට කියන්න වර්තමානයේ ලංකාවේ අඩුවෙන්ම ලැබෙන භික්ෂුවක් කොහේ ඉන්නවා කියමුකෝ. සිව්පසෙන් අඩුවෙන්ම ලැබීමක් ඇති භික්ෂුවක් කොතන හරි ඉන්නවා කියමුකෝ. ඔය ස්වාමීන් වහන්සේ උදෙසා එක බත් කටක් හරි පින්වත්නි දාන විදිහට මිනිසුන්ගෙන් ලැබිලා නැද්ද ජීවිත කාලේ පුරාම? උන්වහන්සේ උදෙසා ලැබිලා තියෙනවානේ. ලෝසක ස්වාමීන් වහන්සේට පින්වත්නි ජීවිත කාලෙම එකම එක දානේ ටිකක්වත් උන්වහන්සේ උදෙසා කියලා දීලා නැහැ. කවුරුවත්. උන්වහන්සේ උදෙසා කියලා දීලා නැහැ. ඇයි ඒකට හේතුව? මේ ස්වාමීන් වහන්සේ පින්වත්නි බොහොම අඩු වයසින් පිරිනිවන් පානවා. ආයුෂත් බොහොම අඩුවෙන් තිබුණේ. ලෝසක ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු දානේ බෙදන්න එන්නේ නැතුව නෙමෙයි එනවා. මිනිස්සු දානේ ටික බෙදන්න එවිල්ලා බලනකොට පාත්‍රයේ ඉඩ නැහැ පිරිලා වගේ මිනිසුන්ට පේනවා. ඒ පේන්නේ කර්ම විපාකයක්. ඇත්තටම දානේ නැහැ පාත්‍රේ. මිනිස්සුන්ට පේනවා දානේ තියනවා වගේ. බෙදන්න ඉඩක් නැහැ වගේ පේනවා. නැතෝ මේ මිනිස්සු දානේ නොදී හිටියා නෙමෙයි. ඉතින් මිනිස්සු ඇවිල්ලා දැන් බෙදන්න ඉඩ නැහැ. තව බෙදන්න කියොත් සිවුරුත් එක්ක හැලෙනවනේ. මිනිස්සුන්ටත් ප්‍රශ්නයක්. මෙච්චර පිරිලා දාන ටික ටිකද ඇයි මේ ස්වාමීන් වහන්සේ තවත් පින්ඩ පාති වඩින්නේ? සාමාන්‍යයෙන් පින්ඩ පාත වැඩිදි කතා කරන්නේ නැහනේ. ඒ නිසා මිනිස්සුත් විස්තර හා හයින්නේ නැහැ. දාන ටික බෙදන්න ඇවිල්ලා ඉඩ නැති හින්දා ආයි හැරිලා යනවා. වැඳලා. සමහර මිනිසුන්ට දුකයි දාන ටිකක් බෙදා ගන්න ඉඩක් නැති වුණා කියලා. පින්වත්නි ජීවිත කාලෙම උනේ ඕකමයි. ඉතින් ආරාමයට හැමදාම එන්නේ හිස් පාත්‍රය අරගෙන. මේ ගෙදර නොලැබෙද්දී ඊළඟ ගෙදර හරි ලැබෙයි කියලා. ඒ ගෙදර නොලැබෙද්දී ඊළඟ ගෙදර හරි ලැබෙයි කියලා පින්වත්නි බොහෝ දුරක් වැඩලා එනකොට ආරාමයට අනිත් ස්වාමීන් වහන්සේලා වළඳලත් ඉවරයි. හැමදාම මේ ස්වාමීන් වහන්සේ හිතනවා අදවත් දාණය ටිකක් ලැබෙයි. නෑ හැමදාම හිස් පාත්‍රය අරගෙන ආවට පස්සේ පින්වත්නි ස්වාමීන් වහන්සේලා වළඳලා ඉතුරු වෙච්ච දෙයක් තමයි වැළඳුවේ. කවුරුත් හරියට දන්නේ නැහැ. මොකද මේ සංහස රහත් වෙලානේ කී කී හිටියෙත් නැහැ. අනේ මට හරියට දාන ටික ලැබෙන්න ඔබ වහන්සේලා පුළුවන් නම් මට දාන ටිකක් වෙන් කරලා තියන්න ඕවා කියන්නේ කියෙත් නැහැ. තීච්ච දෙයක් ඉතුරු වෙච්ච දෙයක් කාගේ හරි වෙන සංහසරමකට ලැබිච්ච දෙයක ඉතුරු වෙච්ච ටිකක් වැළඳනවා. ජීවිත කාලෙ උනේ ඒක. කර්ම විපාකයක් පින්වත්නි. කාශ්‍යප බුද්ධ ශාසනයේදී රාතන් වහන්සේ නමකට ලැබිච්ච දානි ටික ගින්නට හලපු කර්ම විපාකයක්. මට ඒ සිද්ධිය සම්පූර්ණ කිය කියන්න දැන් වෙලාව නැහැ. සමහරව අහලා තේනවා. එදා ඒ දානි ටික ගින්නට හැලුවා. द्वේෂ සහගතව ඒකේ විපාක. පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ඥාන සමාපatti තුල සමවැදෙලා ඉන්නකොට දකිනවා මගේ ශිෂ්‍ය පුත්‍ර ලෝසකයන් වහන්සේ අද රාත්‍රියේ පිරිනිවන් පානවා. පාන්දර දැක්කේ. අද රාත්‍රියේ පිරිනිවන් පානවා කියලා දැක්කට පස්සේ විඥාත්මී තාම ලෝසක සායනංශ දන්නේ පිරිනිවන් පානවා කියලා. සරියුත් මහරහතන් වහන්සේ දැක්කේ. උන්වහන්සේ බැලුවා මේ භික්ෂුවට ජීවිත කාලෙම විඳෝපු විපාකයක් තිබ්බ කර්ම විපාකයක්. අද දවසේවත් මම මේ භික්ෂුවට දාන ටිකක් හරියට ලැබෙන්න සලස්වන්න ඕන කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන හරි කරුණාවන්තයි පින්වත්නි උන්වහන්සේ ගුරු එක පැත්තකින් ගෝලයා සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ලෝසක අද ඔයා පින්ඩපාතේ වඩින්න එපා. අද වැඩ ඉන්නකෝ ආරාමයට වෙලා. ලෝසක සංස දන්නේ මොකද වෙන්නේ කියලා. සරියොත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා පින්වත්නි උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයිනේ පාත්‍රයේ ලෝසක සන්නන්සයට දෙන්න හිතලා ආයිතිතුව නෑ දෙන්නේ. ඇයි දැන් මේ දාන ටික ගినాම පාත්‍රය ඔය ස්වාමීන් වහන්සේගේ අතේ තියලා ওই ටික නැති වුණොත් එහෙම තේන කර්ම විපාකෙට අර සමහරුන්ට කට අතට ගත්ත දේ කටට දාගන්න බැරි වෙනවා කියන වගේ පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන තමන් වහන්සේගේ අතේ තියාගෙන ලෝසකයන් වහන්සේට කිව්වා ලෝසක ඔයා හොම පාත්‍රයෙන් වළඳන්න කිව්වා හිතින් මවාගෙන බලන්න ගුරු ස්වාමීන් වහන්සේ පාත්‍රය අතේ තියන් ඉද්දි ශිෂ්‍ය හාමුදුරු කෙනෙක් ඒ පාත්‍රයට අත දාලා වළඳනවා පින්වත් මේ අතපය හොඳට තියෙද්දි ලෝසක සන්නස තාම දන්නේ අද රාත්‍රියේ පිරිනිවන් පානවා කියලා. ඒ උන්වහන්සේගේ සංසාරෙටම පින්වත් ලැබිච්ච අන්තිම දානි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිසා ප්‍රණීත භෝජනයක් ලැබුණා ඉතින්. ඉපමණ මේ සසරේ කර්ම විපාක විඳෝපු උත්තමයන් වහන්සේ නමක් සීවලි මහරහතන් වහන්සේත් එක්ක එක ආරාමේ වැඩ ඉඳලත් උන්වහන්සේට ලැබෙන්නේ නැත්නම් ලැබුන්නේ නෑම තමයි. බලන්න හිතලා කර්මෙනම් කර්මේ. ඒකට ආයි අභියෝග කරන්න ආයි මොන జగතේකටවත් බෑ පින්වත්නි. සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් අද තිබ්බොත් කාගේ හරි ගෙදරක නොලැබෙන්නම හේතු වෙන කර්ම විපාක තියෙන කෙනෙකුගේ ගෙදරක උන්වහන්සේගේ පින්තූර තිබ්බා කියලා එහෙනම් ලැබෙයිද පින්වත්නි? අර ජීවමානව වැඩ ඉඳලත් එක ආරාමේ ලැබෙන්නේ නැති කෙනාට ලැබුණ නැත්තම් පින්තූරයක් තිබ්බා කියලා නෙවෙයිද? ඔයත් හිතන්නේ එක දෙයක්. එක උත්මයකට ලැබෙනවා එක උත්මයකට ලැබෙන්නේ. හේතුව කර්මය. මේ ලෝකේ කර්මය විවිධයි. සමහරු කියනවා එහෙම වැල්ලු මේවා මේ සමාජයේ ලැබීම් නොලැබීම් සම වෙන්න ඕනලු. සම සමාජ වෙන්න ඕනලු. කෙනෙකුට වැඩියෙන් ලැබෙනවා තව කෙනෙකුට අඩුවෙන් ලැබෙනවා කියන එක දේශපාලනික වශයෙන් සමහර මතයක් හදාගෙන තුන එහෙම බෑ මේවා බැලන්ස් වෙන්න ඕනේ කියලා. වැඩියෙන් ලැබෙන කෙනාගේ අඩුවෙන් ලැබෙන කෙනාට ගිහිල්ලා මේවා බැලන්ස් වෙන්න ඕනේ කියලා. මේ ලෝකේ මිනිස් ලෝකයේ තුල විතරක් නෙමෙයි දෙවියන් අතරට ගියත් අල්පේසාක්‍ය මහේසාක්‍ය කියලා ભેදයක් තියනවද නැද්ද? තියෙනවා. දෙවියන් මිනිසුන් ආදී මේ සුගතිය කතා කරන එක මොන කතාවද? තිරිසන් ලෝකෙට ගියක් තියනවද නැද්ද? තියෙනවා. තිරිසන්ගත සත්තුන්ගේ බලන්න පින්වත් දැන් සමහර බල්ලන්ට ලැබෙන ලැබිල්ල මිනිසුන්ටවත් නැහැ. සමහර සත්තුන්ට මහ පුදුම ලැබීමක් තියෙනවානේ. හරිය හොඳ වෙලාවට බේත් ටික අසනීපක හොයලා බලනවා හැමදේම කරන ඔක්කොම සමහර සත්තුන්ට. දැන් අර නැදුම් ගමුවේ යතාවලන්නේ හමුදාවෙන් යන ආයුධ සන්නද්ධ සෙබළු ආරක්ෂාව දීලා. එතකොට දැන් නැදුම් ගමේ යතාට තියෙන අය අනිත් අයට නැත්තේ. එක එක අයට එක එක විදියයි. මොකද්ද මේකට හේතුව? පින්වත්නි අල්පේසාකි මහේසාකි කියන්නේ පුණ්‍ය විපාකවල පාපී විපාකවල තියෙන ප්‍රභේද වෙනස. ඒතර මේක එක එක්කිනාට වෙනස්. එකම නිවසේ ඉන්න කීප දෙනා බිරිඳ සැමියා දරුවෝ අම්මා තාත්තා එකම නිවසේ ඉන්න අය වුණත් පින්වත්නි කර්ම රැස් කරන්නේ සමානවද වෙනස්වද වෙනස්වනේ කෙනෙක් පොයට අටසිල් සමාදන් තව කෙනෙක් නැහැ කෙනෙක් ධර්ම දේශනා කරන තව කෙනෙක් නැහැ කෙනෙක් සිල් රකින්න කියන තව කෙනෙක් නැහැ කෙනෙක් දන් දෙනවා තව කෙනෙක් දෙන්න කැමති නැහැ එක එක විදිහයි කර්ම වෙනස් එක එක නයි කෙනෙකුට හොඳටම තරහ යනවා තව කෙනෙකුට එහෙම නැහැ කෙනෙක් නේද සමහර ඊර්ෂ්‍යා සමහර ඊර්ෂ්‍යා නැහැ එක පවුලේ. ඉතින් එහෙනම් මේවා විපාක දෙන්න ගියාමත් සමානවද දෙන්නේ වෙනස්වද? විපාක වෙනස්. එකම පවුලේ එතකොට උපදින ලෝකත් වෙනස්. එකම ලෝකයේ පුදුනත් එක එක්කෙනාගේ දුප්පත් පෝසත්කම්, ලස්සන කැත, ආයුෂ ලැබීම, වස්තු භෝග ලැබීම සියල්ල වෙනස්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණුණත් එච්චරයි. එහෙනම් ඔයත් හිතන්න පින්වත්නි සීවලී මහරහතන් වහන්සේ ලැබීම සඳහා කළ යුතු දේ කරලා උන්වහන්සේ ලැබුවා. අපිට එතකොට පින්තූරයක් අපේ ගෙදර එල්ලගත්තා කියලා අපි ලැබීම සඳහා කළ යුතු දේ කරන්නේ නැත්නම් නොලැබීම සඳහා කළ යුතු දේ කරලා නම් අයි මොකද්ද කතාව? ඒ නිසා ඔබ මෙන්න මෙහෙම හිතන්න. සිවලි මහරහතන් වහන්සේගේ පින්තූරය ගෙදර තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඒක තීච්ඡ දෙන්නේ. ඒක තියෙන අතර පින්වත් ඔයත් උන්වහන්සේගේ රූපේ දිහා දැකලා හිතන්න උන්වහන්සේ ලැබීමට කල යුතු දේ කරා මාත්‍ය වගේ කරනවා. මොකද මහරහතන් වහන්සේ නමක්. පින්වත්නි ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ නිවෙස් වලට ලැබෙන්නට මේ වැඩපිළිවෙල සකස් කරේ කවුද කියලා ඔබ දන්නවද? මේ නිවෙස්වල සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය අද තියෙන කී පින්වත්නි මේකේ වැඩපිළිවෙල හදපු චරිතයක් ඉන්නවා. ඒ කවුරුවත් නෙමෙයි අනගාരിക ධර්මපාලතුමා. මම මේ සිද්ධිය ඔබට මෙහෙම කියන්න. අනගාരിക ධර්මපාලතුමාට හරි හිසරදයක් වගේ ප්‍රශ්නයක් තිබ්බා මේ රදල ගෙවල් වල අර සුද්දන්ගේ රූප ගහගෙන ඉන්න එක. එංගලන්ත මාලිගාවේ මේ එක එක අයගේ රූප ගහගෙන ඉන්නවා සුද්ධන්ගේ රූප දැන් මේවා ගලවන්න ධර්මපාලතුමාට ලොකු ඕනකමක් තිබ්බා හැබැයි එතුම මේ ගෙවල් ගානේ ගිහලා ගලෝපියෝක ගා කෑ ගහන්නේ මානසික රෝගියෙක් කරනවා එතකොට එතුමා සමහර දේ ඔබ දන්නේ නැති දේවල් දෙනවා මොලෙන් වැඩ කරපු හොඳ මොලයක් තියච්ච චරිතයක් ධර්මපාලතුමා හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවොත් එක්ක කතා කළා ස්වාමීනි මේ මේකට අපි කරමුද පොඩි විකල්පයක් මේ අපිට ගැළපෙන පින්තූර ටිකක් අපි හදමුද බෞද්ධ පින්තූර ටිකක් අන්දමුද මේ රදල ගෙවල් වලට ගහන්න ප්‍රදර්ශනයේ ටික ගෙදර ප්‍රදර්ශනයේ ටික ගහගන්න තියාගන්න බෞද්ධ පින්තූර ටිකක් අන්දමුද එතකොට පින්වත්නි ඇත්තටම ඔකට මරදානේ ව්‍යාපාරික මහත්තයෙකුත් ওই සාකච්ඡාවට සහභාගී වුණා. එයා බාරගත්ත මේක ජර්මනියට යවලා මුද්‍රණය කරලා ගෙනල්ලා බෙදා හරින්න ලංකාව පුරා. හික්කඩුවේ සුමංගල ස්වාමීන් වහන්සේ වෙලාවේ තමන් වහන්සේගේ විහාරේ චිත්‍ර ඇඳ ඇඳ හිටපු චිත්‍ර ශිල්පියාගේ ගෝලයා ගැන ලොකු පැහැදීමක් තිබ්බා. මොකද ඒ ගෝලයා නිතරම ඇවිල්ලා උන්වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. විවිධ මේ මේ ඉතිහාස කරුණු අහගන්නවා. හොඳ දැනුමක් තිබ්බා. ඒ නිසා ඒ ගෝලයට පැවරුවා මෙන්න මෙහෙම ධර්මපාලතුමාගේ අවශ්‍යතාවයක් තියෙනවා ඔබ හිතලා ඔබට හිතන එකක් අඳින්න කිව්වා. ඒ කවුද? එම් සාලිස්. පින්වත්නි මෙයා හිතලා අඳපු චිත්තෙට තමයි සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය. නැත්නම් කවුරුවත් එම් සාලිස්ට කිව්වේ නැහැ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය නැගි. එම් සාලිස් කල්පනා කරා මේ මිනිස්සුන්ට ඕනේ මොනවා මහ ලොකු දේවල් ඕනේ ප්‍රඥාවට අග්‍ර සීවල සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුහාමුදුරුව. ගුරුහාඳුරෝ ප්‍රඥාවට අග්‍රව හිටියත් උන්වහන්සේ වැන්දේ නැහැ. ඇන්දේ ගෝලයා වෙච්ච සිවලි ස්වාමීන් වහන්සේ හේතුව උන්වහන්සේ ලැබීමට අග්‍රයිනේ කියන බඩටනේ මිනිස්සුන්ට ඔළුවට වැඩක් නැහැ බඩට තිබ්බම ඇති කියලා දන්නවා එදත් ඒ නිසා මේකනම් හරියටම හරියයි ලංකාවට කියලා හිතලා තමයි සිවලි මහරහතන් වහන්සේ ඇඳ දෙපින්වත්නි ඇඳලා ගෙනල්ලා පෙන්වුවට පස්සේ ධර්මපාලතුමත් සතුටුම මේක හොඳයි කියලා මුද්‍රණය කරලා ගෙනාවා ගෙනාලා බලනකොට මේක මේ අර උණු කැවුම් වගේ ටක් ගාලා ඉවර වුණා. පින්වත්නි දැන් ඔබ හිතන්නකෝ සුද්දාගේ පින්තූරයට වඩා උඩින් ගහන්න වෙනවනේ අනිවාර්යෙන් සිවලි මහරතනසගේ පින්තූරේ ඔන්න පළවෙනි පටන් ගන්න ඊට පස්සේ තමයි එම්සාලිස් දිගටම මේ බුද්ධ චරිතේ කතා අඳින්න පටන් ගත්තේ ගෙවල් වලට මේ වැඩපිළිවෙල සාර්ථක වුණාම ඒක හැමම රදල ගෙවල් වල අර සුද්දන්ගේ පින්තූර අයින් වෙන්න හේතුවක් වුණා බෞද්ධ පින්තූර එහෙම පුරුදු වෙලා ගියා. කවුරුත් දන්නේ මේ බෞද්ධ පින්තූර ගෙවල් වලට පුරුදු කරපෙක පිටිපස්සේ ඉන්නේ ධර්මපාලතුමා කියලා බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ පින්වත්නි. ඒ කාලේ සමහර හාමුදුරුවරු විවේචනය කරලා තියෙනවා මේ සීවලි ස්වාමීන් වහන්සේගේ පින්තූරේ වඳින්න ගෙවල් වලට දුන්න එක ගැන. සමහරු කියලා තියෙනවා සමහර හාමුදුරුවරු ඇවිල්ලා එම්සාලිස්ගෙන් අහලා තියෙනවා. බුදුහාඳුරන්ට වඳිනවට අමතර තව රහතන් වහන්සේලා එහෙම මේ පින්තූර තියාගෙන වඳින්න පුරුදු කරන්න බෑ. එහෙනම් ඉතින් ඊට කලින් ඉන්න ඕනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේලා ඇයි ඇයි සීවලේ හාමුදුරන් ඇන්දේ? සමහර හාමුදුරුවෝ මේ මහන් කැත විවේචනත් කරලා තියෙනවා. ඒ කියන්නේ කිවලු තමුන්නාසේ මේ ඇදලා තින්නේ මේ පාත්‍රයට අත දාගෙන ඉන්න පින්තූරයක් නේ. ඔය පාත්‍රයට අත දාගෙන ඉන්නවා දැන් අපි ඕක රැටක් දකින්නවනේ. ඒ දැන් රැට බැලුවත් පිළිමි දිහා පාත්‍රයට අත දාගෙන. මේ හාමුදුරුවෝ රැටත් වළඳනවා වගේ නෝක පේන්නේ කියලා සමහර හාමුදුරුවෝ එම්සාලිස්කින් අහලා තියෙනවා. එම්සාලිස් කියවල ඔබ වහන්සේ කලාවක් දිහා එහෙමනම් බලන්නේ රැටත් පාත්‍රයට අත දාගෙන ඉන්නවා වගේ ඔබ වහන්සේට රැටත් පේනවා නම් ඔබ වහන්සේගේ බුදුමැදුරට ගියාට පස්සේ ඔබ වහන්සේට පේන්නේ නැද්ද බුදුහාඳුරු කුම්භකර්ණිය වගේ හැමතිස්සම සතපෙලාන්නේ අන්න එහෙම වාද වේද ගිහින් තියෙනවා පින්වත්නි ඕක ගැන ඒ නිසා ඔබට මේ සිහිපත් කළේ මේ මේ ඉතිහාසයේ හේතුවක් ඇතුව හැදිච්ච කතාවක් මේක. මේක මේ සුද්දාගේ පින්තූර ගලවන්න ඕනකමට කරපු උපක්‍රමයක්. නිසා ඒ චිත්‍රෙ gedara තිබ්බ පමණින් ඒ පින්තූරෙ gedara තිබ්බ පමණින් කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා ඔයත් හිතනවා නම් එතන කර්මයේ පිළිබඳ වරද්දගත්ත මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කර්ම කර්මඵලය ගැන වැරදි මතයක නින්නේ. ඔබ හිතන්න පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමාරයා හදපු කෝකනද කියන ප්‍රාසාදෙට විවෘත කරන දවසේ උත්සවයට වඩිනවා ඒ කෝකනද කියන ප්‍රාසාදේ හදලා බෝධිරාජ කුමාරයා භාග්‍යතුන් වහන්සේට වඩින්න පාවඩයක් කෙළුවා. මේ කුමාරයාට ළමයිනේ. මේ දෙන්න බැඳලා කාලයක් වෙනවල් මේ දෙන්නට ළමයිනේ. පාවඩේ ඉලලා අදිස්ථානයක් කළා මේ පාවඩේ උඩින් බුදුරජාණන් වහන්සේ වැඩියොත් අපිට දරුවන් ලැබේවා බාරයක් වගේ වැඩක් නේ බුදුරජාණන් වහන්සේ පාවඩේ පටන් ගන්න තැනට එනකම් වැඩියා එතනින් එහාට වැඩියනේ පාවඩේට පින්වත්නි සිරිපා ස්පර්ශ කළේවත් නෑ නැසෙ එහෙම්ම නැවතිලා වැඩ ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන වහා වැටෙන භික්ෂුන් අතර අග්‍රස්ථානයේ තියෙන භික්ෂුව උන්වහන්සේ බැලුවා පාවඩේ දක්වා වඩින්නත් එතනින් එහාට නොවඩින්නත් හේතුව මේ පාවඩේ. බෝධිරාජ කුමාරයට ගෝ වහාම මේ පාවඩේ අයින් කරන්න. අයින් කළාට පස්සේ බුදුරජාණන්සේ වැඩියා. දානේ වළඳලි වුණාම ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ ඇයි අර මගේ පාවඩේ උඩින් වැඩිය නැත්තේ? කුමාරය ඔබ අදිස්ථානයක් කළා නේද කියලා ඇහුවා. ඔබට දරුවන් ලැබෙනවාය කියලා මම මේ පාවඩේ උඩින් වැඩම කිරීම හේතු කරගෙන. ඒ කියන්නේ මම මේකෙන් වැඩියොත් මේ පාවඩේ පූජා කිරීමේ ආනිසංසයට අපිට දරුවන් ලැබේවා කියලා ඔබ අදිස්ථානයක් කරන්න හිටියේ නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කිව්වා. කුමාරයා ඔබට සහ ඔබේ බිරිඳට අතීතයේ bitter කඩපු ප්‍රශ්නයකට ජීවිත කාලෙම කුරුණු කුරුළු bitter කකා ජීවත් වෙච්ච කර්ම විපාකයක් තියෙනවා මේ විපාක නිසා ඔබට සහ ඔබේ බිරිඳට මේ ජීවිතයේ තියෙන කර්මය මොනම කුසලයකින්වත් වහන්න බෑ දරුවන් ලැබෙන්නේ නැතිම කර්ම විපාකයක් ඔබ දෙදෙනාට තියෙනවා කිව්වා බලන්න බුදු කෙනෙකුටවත් අර මිනිස්යාගේ කර්ම විපාක වෙනස් කරන්න බැරි කර්මයක් ඒක නමුත් දීගායු කුමාරයාගේ කර්මය බුදුරජාණන් වහන්සේ වෙනස් කරනවා ඒ කියන්නේ කර්මය හරි පුදුමයි. සමහර කර්ම තියෙනවා ඒක විඳින්නම වෙනවා. අපි පෞගේ දවසලත් මිහිඳු මේ මුගලන් මහරහතන් වහන්සේගේ කර්ම විපාක ගැන කිව්වේ. උන්වහන්සේ කීප වරක් බැලුවා අර ඇට කුඩු වෙලා ගුටි කාලා පිරිනවම් පාන්න නැති වෙන්න ඒ අවස්ථාවෙන් ඉවත් වෙන්න. නමුත් අවසාන උන්වහන්සේට තේරුණා මේක විඳින්නම වෙන එකක්. ඒක විඳින්නම වෙනවා. එහෙනම් පින්වත්නි, ඒ වගේ විඳින්නම වෙන කර්ම විපාකයක් වුණා බෝධිරාජ කුමාරයාට දරුවෝ නැතුව. භාග්‍යතුන් වහන්සේවත් එහෙනම් පාවඩේ උඩින් වැඩියේ නැහැ. ඔය ඇත්තන්ගේ ජීවිතේ නොලැබීම කියන එක තුල එහෙම විපාකයක් තිබුණා නම් සිවලි මහරහතන් වහන්සේගේ පින්තූරෙ ගෙදර තිබ්බ කියලා ලැබෙන්නේ හැබැයි ඔබ මේ ජීවිතය තුල ධෛර්යමත් වෙන්න ඕනේ නොලැබෙන තරමටම මට නොලැබුණේ මං අතීතේ දීලා නැති නිසා. ඒ නිසා අද තියෙන විදියට දෙන්න ඕනේ. ඒ කියන්නේ අද වෙලා තියෙන පින්වත්නි තියන කෙනා දෙන්න බලන අඩුයි මේ නැති කෙනා දෙන්න බලන අඩුයි මට නෑ කියලා හිතාගෙන. ලස්සන සිද්ධියක් වුණා නුවර පැත්තේ ආරණ්‍යක පයින් වඩින ජර්මන් ජාතික නායක සයනසන වුණාන්ස දැන් අපවත් වෙලා ඒ නායක හම්දුරෝ එදා ඒ ආරණ්‍යේ දකිනවා ස්වාමීන් වහන්සේලා දානේ වන්දලේ වුණාට පස්සේ සිංගමන යන අය ගොඩාක් ඇවිල්ලා අර ඉතුරු වෙච්ච දානේ අරගෙන යනවා. ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා මේ ඒ ආරණ්‍යේ ඉන්න ලොකු සංසකෙන් ඇයි මේ අරන් යන්නේ? ඇයි ඒගොල්ලන්ට දෙන්නේ? කියලා හොල්. මේ ජර්මන් ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ. එතකොට ලොකු සංසකවලු ඒ ඇයට නැති නිසා තමයි දෙන්නේ කියලා. එතකොට මේ ජර්මන් ස්වාමීන් වහන්සේ කිව්වලු නැත්තම් ඉතින් දෙන්න නෙමෙයි ගණ්ඩ නෙවෙයි කිව්වලු. නැත්තම් ගණ්ඩ නෙවෙයි කියලා තියන්නේ ඇයි? අතීතේ දෙන්න පුරුද්දක් නැති නිසා අද ලැබිලා නැහැ. අදත් දෙන්න පුරුද්දක් නැහැ අදත් තියෙන්නේ ගන්න පුරුද්දක්මයි නැති කෙනාට. නැති කෙනාට ගන්නමනේ පුරුද්ද තියෙන්නේ. ඉල්ල ඉල්ලමනේ ඉන්නේ. රජේනොත් ඉල්ලනවා හැමතැනින්ම ඉල්ලනවා අනේ අපිට දෙන්න දෙන්න දෙන්න කිය කී ඉල්ලනවා හැබැයි දෙන්න පුරුද්දක් ගොඩක් කලාවට නැහැ මේ ජර්මන් ස්වාමීන් වහන්සේ කියනවා නැත්තම් ගන්න කිව්වා. ඒ කියන්නේ නැති කෙනාට ගන්න පුරුදු කර දෙන්න පුරුදු කරන්න කියන එකයි කියන්නේ. ගන්න පුරුදු කරන එක නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේලා ගොඩක් කලාවට නැති අයට දෙන්න පුරුදු කර අපි අපි දෙනවා ඒගොල්ලෝ ගන්න. ඒතර නැති අය ගන්න පුරුදු කර කර යනවා නම් අපි භික්ෂුවකගේ වගකීම අපි කරලා නැහැ බින්වත්නේ. නැති අසරණ කෙනාට ගන්න පුරුදු කිරීමට එහා ගිය සංකල්පයක් භික්ෂුවට තියෙන්න ඕනේ. ඔවුන්ට දෙන්න පුරුද්දක් හදන්න ඕනේ. ඒ සංකල්පය තුළ ඔබට මතක් කරන ඔබට පින්වත්නි නැත්නම් සීවලී ස්වාමීන් වහන්සේගේ පින්තූරෙ gedara තිබ්බා කියලා ලැබෙන්නේ ඔබ උන්වහන්සේව අනුගමනය කරන්න. උන්වහන්සේ අතීතයේ දන් දුන්න අනන්ත අප්‍රමාණ දන් දුන්න ඒ ආනිසංස අද උන්වහන්සේට විපාක දුන්නා නම් ඔබ පින්වත්නි එයම දැක දැක අදිස්ථාන කරගන්න මමත් සීවලී ස්වාමීන් වහන්සේ වගේ දෙන කෙනෙක් බවටම පත් වෙනවා කියලා. අද ලංකාවේ නැති අය ගොඩාක් ඉන්නවා කියලා ඔවුන් හිතනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ එක දෙයක්. Tamanට නැහැ කියලා හිතන්නේ පින්වත්නි සාපේක්ෂව තියන අයත් එක්ක බලලා. හැබැයි ඔබට වඩා නැති කෙනෙක් දිහා බැලුවොත් එහෙම ඔබට දැනෙයි මට තියනවා කියලා. දැන් මාස්ටර් ගයිඩ් මහත්තයලා ගොඩාක් පින්කම් කරනවා. හැබැයි ඔවුනොත් බැලුවොත් එහෙම ඔවුන්ට වඩා මහා ධනකුවේරයෝ දිහා බලලා ඒගොල්ලන්ට බැලුවම අපිට එහෙම නැහැනේ කියලා මෙයාලට හිතේ මේ ටික දෙන්නේ නැතුව මේ ටිකනොත් අපි මොකක් හරි ආයෝජනයක් කරලා තව බිස්නස් ටිකක් පටන් ගන්න ඕනේ කියලා හිතුණා නම් මේගොල්ලෝ හැමදාම ඉන්නේ අපිට නැහැ කියන මානසිකත්වය. නමුත් සංකල්පයක් විදිහට Taman දියුණු වෙන්න ඉදිරියට යන්න ඕනේ. හැබැයි ඔය ඇත්ත පින්වත්නි Tamanට වඩා ඇති අය දිහා බල බල අනේ මට එහෙම නෑනේ කියන බෙලහීන මානසිකත්ව නවත්ත ගන්න ඕනේ. තමන්ට ලැබිලා තියෙන්නේ තමන්ගේ විපාකයට අනුවයි කියන එක තමන් පිළිගන්න ඕනේ. ගොඩක් කලාවට තියෙන කෙනා දිහා බල බල ඊර්ෂ්‍යා කරන සමාජයක් අද තියෙනවානේ. ඒ කියන්නේ ඔවුන්ට කරුණු දෙකක් අමතක වෙලා. මට නැත්තේ මගේ නොලැබීමේ විපාකයක් නිසාය කියන එක අමතක වෙලා ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ ලැබීමේ පුණ්‍ය විපාකයක් නිසා කියන එක අමතක වෙලා. කර්මය අමතක වෙලා මිනිසුන්ට. එනිසා ඔබට සීවලි මහරහතන් වහන්සේව ආදර්ශ කොට සිහිපත් කරන අද දවසේ තමන්ගේ කර්මය දිහා තමන් බලා ගන්න. පින්තූරයක්වත් පඳුරක්වත් බෝකොලයක්වත් මොකක්වත් පිට පිළිසරණ කරගන්න එපා. තමන්ම පින්වත්නි මේ ජීවිතේ ලැබිය යුතු දේ සඳහා කළ යුතු දේ කරන්න කියලා සිහිපත් කරන අනුශාසනයක් බවට අපි මේ අනුශාසනය ඔබට ආදර්ශයක් කොට දෙනවා. ඒ මහා උත්තමයන් වහන්සේලාගේ ජීවිතවල තිබිච්ච ස්වභාවය පෙන්වලා දෙමින් එකම ආරාමේ ලැබිච්ච භික්ෂුවයි නොලැබිච්ච භික්ෂුවයි දෙනමක් හිටියා කියන එක දකින්න ඒ ඒ විදිහට කර්මයේ බලවේගය වෙනස් වෙන ආකාරය ඔබ දකින්න. එකම සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන්. එක සහෝදරයෙකුට හොඳට ලැබිලා තියෙනවා. ඒ පවුලෙම එක කුසින් ආපු අනිත් සහෝදරයෙකුට හරියට නැහැ. එහෙම එහෙම ඉන්නවනේ. ඒතර පින්වත්නි කෙනෙක් සමහර ඕකට මෙහෙම එකක් කියනවා. මොන පිස්සුද කර්ම කතා නෙමෙයි මියාගේ මොලේ කියනවා. ඉතින් හත් තිලව්වේ මොලේ ලැබුණෙත් ඒ පිනටනේ. තව මිනිහෙකුට එහෙම මොලේ නෑලු දියුණු වෙන්න. මොලේ නැති වෙලා තියෙන මොකක් හින්දාද? එයාට දියුණු වෙන්න අවශ්‍ය කරන ප්‍රඥාව නැත්තේ ඒක යම් අකුසල විපාකයක් නිසා. සියලු දෙනාටම සමාන ප්‍රඥාවක් තියෙනවා නම් එහෙනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේට අග්‍රස්ථානයක් දෙන්න ඕනේ නෑනේ ඔක්කොගේම ප්‍රඥාව සමාන නම්. මතක තියාගන්නට හැමෝගෙම බිස්නස් කරන්න ඕන මොලෙත් වෙනස්. ඒවා ලැබිලා තියෙන්නේ පුණ්‍ය විපාකයේ මතමයි. ඔබට වීරිය ඇති කරගන්න තරම් ශක්තියක් එන්නේ තේ පින නිසා සමහර කෙන මම මගේ ජවයෙන් මගේ වීරියෙන් උත්සාහයෙන් නේද ගත්තේ මේ තැනට ආවේ කියනවා. එයාට එහෙම මානසිකත්ව ගොඩ නැගුණ පින්වත්නි ඒ පුණ්‍ය විපාක එක්ක. හැබැයි අපි දන්නේ ඔබ අද නැති කෙනෙක් වුණාට ඔබට හෙට ලැබෙන්න අවශ්‍ය කරන පුණ්‍ය විපාක තියෙන්න පුළුවන්. මේක පාරට මතුවෙනවා. පිනේ ස්වභාවය කියන්නේ මේ අහසින් කඩා පාත් වෙනකන් ඉන්න එක නෙමෙයි පින්වත්නි. එහෙනම් සීවලි මහරහතන් වහන්සේ ජීවිතේ කවදාකවත් පිණ්ඩපාතේ වැටුණා නැහැ. එහෙම කියන්න ඕනේ. ඇයි? අහසින් කඩා පාත් වෙනවා වගේ ලැබෙනවා නම් මොකටද පිණ්ඩපාතේ වඩින්නේ? පින්වත්නි සීවලි මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කියන ගමතක් කරන්න එපා. උන්වහන්සේට කොපමණ ලැබුණත් උන්වහන්සේ ලැබීම උදෙසා පිණ්ඩපාතේ වැඩියා. දාන ටිකක් ලැබීම උදෙසා පිණ්ඩපාතේ වැඩියා. එහෙනම් අත නොලැබුණ කෙනා ඇයි උත්සාහ නොකරන්නේ කියන එක ඔබට සිහිපත් කරනවා. ඔබ සියලු දෙනාටම මේ උතුම් අනුශාසනාව ජීවිතයේ කර්මය දිහා දැකලා ගොඩනගා ගන්නට වාග්යවන්ත ජීවිතයක් ඔබට සසර පුරාවට උරුමවන්නට මේ අනුශාසනේ හේතු ආසනා විත්වා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු පින්වත්නි අද ධර්මානුශාසනාව සීවලි මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා අභියස සිට ඔබට දර්ශනයක් පෙන්වලා දුන්නේ ඒ උත්තමයන් වහන්සේගේ දර්ශනය ඔබට ලැබෙන්නට අපි සාකච්ඡාවේදී තවදුරටත් කතා කරමු. ඒ වගේම මේ උතුම් වාග්යවන්ත අවස්ථාව පොහොය දවස වෙනකන් ඔබට තියෙන උන්වහන්සේලා වන්දනා කරගන්නේ වාග්ය ගැනත් අපි සාකච්ඡාවේදී කතා කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙනවා ඩුබායි රාජ්‍යයේ DP World ආයතනයේ සේවය කරන AOM චන්ද්‍රසේන මහත්මයා සහ පවුලේ පින්වත් සියලු දෙනා විසින් එයත් බලාපොරොත්තු වෙනවා වසර 11කට පෙර මිය ගිය AOM පියසේන පියතුමන්ටත් WM ජයවීර බිරිඳගේ පියතුමන්ටත් ඒ වගේම සංසාරගත ඔවුන්ගේ සිහිපත් වෙන නොවන සියලුම මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට. ඉතින් අපි පින්වත්නි මේ සම්බුදු සසුන තුල සියලු දෙනා විසින් රැස් කරන පින් විශේෂයෙන්ම අද දවසේ මම වුණත් ඒ උතුම් භාග්‍යතුන් වහන්සේට සීවලි මහරහතන් වහන්සේ අතුළු රහතන් වහන්සේලාට පුෂ්ප පූජා කරලා වන්දනා කරලා ඇවිල්ලා මේ දේශනේ පටන් ගත්තේ. අද මෙතන රැස් වෙලා ඉන්න හැමෝම බොහෝ පින් රැස් කරගෙන තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ඇයි මේ පින උදා කරගන්න පින නැත්තේ? ඔබට පින නැත්තේ නෑ. ඔබට දැන් පිනක් තියෙනවා නම් හිතක් පහළ වෙයි. මාත් යනවා වන්දනා කරගන්න. Tamante යන්න ඕනේ කියලා හිතනම ඕන තරම් දුර එක එක දිහාවල යන්නේ. මමත් යනවා කියලා හිතක් එනවනම් ඔබට මෙතෙන්ට වන්දනා කරගන්න එන්න එහෙම හිතෙන්නේ ඔබට පිනක් තියෙනවා නම් විතරයි. පිනක් නැති කෙනාට හිතක් කියන්නේ නැහැ පින්වත්නි. හොඳට මතක තියාගන්න අපි පින ගන්න කිව්වේ හිතක් එන්නත් පිනක් තියෙන්න ඕනේ කියන එකයි කියන්නේ. ධර්මදේශනයක් අහනනත් කෙනෙකුට හිතක් එන්නේ පිනක් තියෙන නිසා. පින්වත්නි, පින් ඇත්තෝ දැක බලා ගණිත්වා වන්දනා කරත්වා කියන සිතින් අපිරැස් කළ සියලු පින් සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතීන්ටත් ඒ උපසේන පියතුමන් සහ ජයවීර පියතුමන් ප්‍රධාන සියලු දායකත්ව දරුවෝ පින්නතුන්ගේ සසරගත ඥාතියෝ අනුමෝදන් වෙත්වා මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම සුජීවත්ව සිටින එන්.එම්. කුමාරිහාමි එච්.එම්. විමලාවති යන ඒ මව්පියන් දෙදෙනාටත් සසරගත සිහිපත් වෙන නොවන සියලුම තමන්ගේ ජීවිතයේ මුණ ගැහුණ දෙනාට පින් ආශිර්වාද කරමින් විශේෂයෙන්ම බෝමාට දෙවියන්ගේ සිට අකනිටාව දෙව්ලොව දක්වා සියලු දෙව්බඹුන්ටත් මේ පින් අනුමෝදන් කරලා තියෙනවා. ඉන් සුජීවත්ව සිටින සියලු දෙනා වගේම ගේ විශේෂයෙන් කියලා තියෙනවා ඔබගේත් මගේගේත් මාගේත් කල්ප 92ක් තුල මව වූ පියා වූ ඥාතීන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට කියලා සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒ මතක් කළ නොකළ හැම දෙනාම සුජීවත්ව සිටින සියලු දෙනාම විශේෂයෙන්ම net fm නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන අපේ වරුණ මහත්තය, සමීර මහත්තය, දර්ශන මහත්තය ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටම ඒ වගේම මේ පින්කම් නන් අයවරින් විටින් විට අපිට සිදු කරන්නට අපිට වාසනාව ඇති කරලා දීලා තියෙන අපේ කල්යාණ මිත්‍ර අතුරු කුඹුරේ ධම්මරත්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ පින්කම සඳහා මූලිකත්වයේ ගත්ත දායකත්වයේ ගත්ත පින්වත් විස්නා වනිකසේකර අම්මා සහ CH වික්‍රමරත්න තාත්තටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා ඒ පවුලේ හැමදෙනාටමත් AOM චන්ද්‍රසේන මහත්මයාගේ පවුලේ හැමදෙනාටමත් ආශිර්වාද කරනවා ශ්‍රාවකත්වයෙන් අපි සමග එකතු වෙච්ච ඔබ හැමදෙනාටමත් ආශිර්වාද කරනවා සියල්ලෝම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සියලු දෙනාටම සසර පුරාවටම පින්වත්නි සිවලි මහරහතන් වහන්සේ වගේ පිනෙන් පිරෙන්නට වාග්ය ලැබෙත්වා ඒ පිනෙන් ඔබට ලැබෙන්නට වාග්ය ලැබෙත්වා කියලා ආශිර්වාද කරමින් සෑම දිනාටම සෙත් පතනවා චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු ධර්මයේ තුලින් අපි නිතිමඟ සොයාගෙන යන්නේ කොහොමද? ඒ ධර්මයේ තුලින් සැබෑ ප්‍රඥාව ළඟා කරගන්නේ කොහොමද? ඒ තුලින් අපි ධර්මයේ දකින්නේ කොහොමද මේ සියලු දේම් පිළිබඳ අපට මනවින් ප්‍රත්‍යක්ෂ කළ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ තුන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධය ලබන්නට මේ ගෞතම සසම තුළදීම උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා මේ මහ පින්කම්ම ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා අපි සාදුකාර දෙයි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට මාස්ටර් ගෛඩාතනේ සභාපතිතුමියට විස්නා වනිගසේකර මැතිණියට එච්.සී. වික්‍රමරත්න මහතාට ඒ වගේම නලින් ලියනාරච්චි මහතා මහතාට සහ මලින් දුදිත මහතාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අතරේ අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ධර්ම සාකච්ඡාව සමග කැලණිය බොල්ලාගල මාස්ටර් ගයිඩ් නිවහනේ සිට හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නේ බොහොම විරාමයකින් පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ එවැගේම ගම්පහ බවුන් පැලස්සේ නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ අපි නැවත වතාවක් ධම්සභා මණ්ඩපය වෙනුවෙන් নমස්කාර පූර්වකව පිළිගනිමින් ධර්ම සාකච්ඡාවෙන්ම අපි ආරම්භයක් සටහන් කරගන්න ඕනේ කියලා හිතුණ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සඳහන් කළ සීවලි මහරහතන් වහන්සේගේ ඒ සිතුවම බොහෝ නිවෙස්වල එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානවල අපි ප්‍රදර්ශනය කරන එහෙම නැත්නම් පොද පූජා පවත්වනවා මේ මගින්ම අපිට අර්ථලාභයක් එහෙම නැත්නම් වෙනත් ලාභයක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කල යුත්තේ කුමක්ද? මේ පිළිබඳව ඔබ වහන්සේ ධර්මදේශනාව තුළදී බොහෝ කරුණු විග්‍රහ කරන අතරේ සිවලි මහරහතන් වහන්සේ අපි අහලා තියෙනවා ධර්ම සාහිත්‍ය තුල සත්වසක් මෞකුස තුල වැඩ සිටි සීවලි මහරහතන් වහන්සේ උන්වහන්සේ සුපවාසා බිසවගේ කුස තුලට පිවිසීම කොහොමද සිද්ධ වුනේ ඒ වගේම අසෝමහා ශ්‍රාවකයන් අතර මේ ප්‍රත්‍යලාභී මහරහතන් වහන්සේ අතර කොහොමද සීවලි මහරහතන් වහන්සේට අග්‍රස්ථානය ලැබුණේ? පියමතර බුදුන් සමේත විපස්සී බුදුන් සමේත මේ අතීතය දිව යනවා. කොහොමද මෙවන් අග්‍රස්ථානයක් ලබන්නට හේතු කාරණා සිද්ධ වුණේ? අපි දීම නිසාම නැවත ලැබෙනවා කියලා ඔබ වහන්සේ පැහැදිලි කළා. සීවලි මහරහතන් වහන්සේගේ මහා ආර්ය ශ්‍රාවක චරිතය සුරින් අපි පැහැදිලි කරමු අපේ හාමුදුරුවනේ මේ තරම් ප්‍රත්‍ය ලැබෙන්නට සීවලි මහරහතන් වහන්සේ ආරම්භය ගත්තේ කොතනින්ද කියලා. අවසරයි අපේ හාමුදුරුවනේ. සමීර අපි අද අනුශාසනාවේදී මේ කර්මය ගැන මිනිසුන්ට සිහිපත් කරන්න අවස්ථාවක් කරගන්න කියලා කියන්නේ සීවලී මහරහතන් වහන්සේ තරම් ඒකට සුදුසු වෙන චරිතයක් නැති තරම් වගේ. ඒ කියන්නේ මම පුණ්‍ය සම්පත්තිය පැත්තනේ කිව්වේ. ඒ වගේමනේ සමීර පාපේ පැත්තෙත් උන්වහන්සේ යම්කිසි පාපේ විපාකයක් වින්දා උපදිනකොටම මේ ජීවිතේ අපි අහලා නැහැ මේ මනුස්ස ලෝකේ කවුරුවත් එහෙම විපාකයක් විඳිනවද එහෙම කවුරුත් විඳලත් නැතුව ඇති. ඉච්ඡර කාලයක් මව කුසේ දැන් සිද්නේත අසපු අහන ඇත්තෝ ගිය සෙනසුරාදා වැඩසටහන ඇහුවනම් මව කුසක් තුල විඳින දුක ගැන අපි ටිකක් කතා කළා. ගිය සතියේ. එතකොට දැන් මේ මව කුස ඇතුලේ විඳින දුකේදී අටුවාවේ පෙන්වලා තියෙන උපමා එක්ක අපි උදාහරණයක සාකච්ඡා කළේ. අම්මත් එක්කන මහ විඳින දුකක් තියෙනවා. අද වර්තමානයේ අම්මා විඳින දුක ගැන කතා කරාට කුස ඇතුලේ දරුවා විඳින දුක ගැන දන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අටුවාවේ තමයි ඒක හරි ලස්සනට විස්තර කරන්නේ දරුවා කොච්චර දුකක් විඳිනවද කියලා. පින්වත්නි අවුරුදු 7ක කාලයක් මව් කුසේ හිටියා කිව්වම විශ්වාස කරන්නවත් බෑ මිනිස්සුෙකුට. කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒ වගේ කාලයක් කුසේ දුක් විඳින්න හේතු වෙච්ච පාපී විපාකිකුත් තිබ්බා. එහෙනම් අපිට පේනවා පුණ්‍ය විපාකේනොත් අග්‍රම තැනකට ගිහිල්ලා පාපී විපාකෙක අග්‍රම තැනකට ගියපු එක චරිතයක්. ඉතින් එහෙනම් අපිට මේ සියවලි ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න ගියාට පස්සේ ගොඩක් කලාවට අනුශාසනාවේ ඉතිහාසය උන්වහන්සේ පින් කරපු හැටි වගේ දේශනයක් තමයි ස්වාමීන් වහන්සේලාට තෝරගැනෙන්නේ. හැබැයි මම මෙතෙන්දී ඊට හාත්පසින් ටිකක් හිතුවේ කර්මයේ පැත්තෙන් අපිට කතා කරන්න දෙයක් තියෙනවා කියන එක. විමානවත්වය, പ്രേතවත්වය දෙකම එකට කතා කරනවා. එකතු වුණා වගේ වැඩක් නෙමෙයිද? එහෙමයි තමයි. නේද? ඒ කියන්නේ පිනයි පවයි දෙකම එකට එකතු වෙච්ච චරිතයක්. ඉතින් අපි ඇත්තටම ඇයි මේ මොන වගේ පින්ද උන්වහන්සේ අතීත ජීවිතවල කරේ මොන වගේ අකුසලයක්ද මේ මව් කුසේ ඉන්න හේතුනේ කියන එක ගොඩක් අය දේශනවලදී අහලා ඇති. අපි නිසා ටිකක් කෙටියෙන් කතා කරලා අද දවසේ මේ කරන පින්කම ඇත්තටම සෑරදුන් වහන්සේ නමකගේ ධාතු තන්පත් කරන සෑයක් ඉදි කරන පින්කමක්. ඒ නිසා අපිට මේ බුදු සසුන තුල සෑරදුන් වහන්සේලා ඉදි කිරීමෙහි වටිනාකම ගැන ටිකක් කතා කරන්න තියෙනවා. එහෙම. සමීර අපි මේ බුද්ධ ශාසනය තුල සමහර අය මේ වගේ පින්කම් කරනකොට දකිනවා ඇතැම් අය කියනවා තරඟට පින් කරනවා කියලා. සමහරුන්ට බලාගෙන ඉන්න බෑ චෛත්‍යයක් හදවම අන්නාරේ චෛත්‍යයක් හදලා මෙහෙමයි තරංගෙට පින් කරන චෛත්‍යයකට වන්දනාවක් කරනත් අර අර එදා වන්දනාවට වැඩිය මේක ලොකුවට කරලා තරංගෙට ඔය කියනවා ධාතු වන්දනාවත් එහෙමයි තරංගෙට කරන අයත් ඇති නාලිකාත් නාලිකාත් අතරෙත් තියෙනවනේ දැන් නෙතෙෆම් නාලිකාව මේ රටට දායාද කරපු වටිනා සංකල්පයක් මේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න වැඩපිළිවෙල. ඉතිසෙල්ලම මෙරටේ ඒ වැඩපිළිවෙල සිද්ධ කරේ නැතිස්මනාලිකාව. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගෙන් අපිට ඒ ගෞරවය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ගලගමේ ඥානදීප ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තමයි මේ ධාතු වන්දනා බොහෝ දෙනා අතරේ වන්දනා කරගන්න හිත පහදවලා මේ වැඩපිළිවෙල ගෙනිච්චේ. එතකොට තව කෙනෙක් ඒක කරනකොට ඒක තරංගයට කරනවායි කියලා හිතෙනවා නම් සීවලි මහරහතන් වහන්සේගේ අතීතයේ ජීවිතයේ සිද්ධියක් සිහිපත් කරගන්න එක වටිනවා. තරංගෙට පව් කරන්නේ තු තරංගෙට පින් කරාම මොකෝනේ? තරංගෙට සිල් රකින්න පුළුවන් නම් තරංගයට දැන් දැන් අපිට මේ දවස්වල ඔය මත් කුඩු මත් ද්‍රව්‍ය අල්ලන ඇල්ලිල්ලේ හැටියට පේනවා තරකට අල්ලගෙන යනවා අපි කොහොම ඔද්ද එක අල්ලගෙනත් යනවනේ කොහොම බීමක් බොන්නේ නැද මම තරගෙට බොන්නේ නැති නේ එතකොට කොහොම බීම රට ඇතුළේ බොන්නේ නැද්ද කෝටි කොච්චර මුදලක දැන් මේ එළියට එනවද මේවා තව ඉවර නැහැ සාමාන්‍ය මම දැනුවත් විදිහට මේ අරගෙන තියෙන්නේ එළියට එන්න ඕනේ වෙන් බොහොම සල්පයයි තාම සල්පයයි තව හොඳ හොඳ හරිය තව තව ඉස්සරහට එනවා. එතකොට ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාව සියලු දෙනා පොලිසිය ඔක්කොම එකතු වෙලා මේ කරන කාර්යයත් එක්ක අපිට පේනවා මේ රටේ මිනිස්සු තරඟයට අකුසල් කරගෙන යනවා ඊව පේන්නේ තරඟයට අකුසල් කරනේවා තරඟයට සිල් කඩා ගන්නේවා තරඟයට බොනේවා ඒවා ගානකවත් ඒවා විවේචනය කරන්නේ අර බලන්න අර මිනිහා බිව්වා කියලා මෙන්න මේ ගෙදර මිනිහක් බොනවා ඒව කතාවක් නෑ. පින් පිනක් කරන්න ගියාම තමයි විවේචනය කරන්නේ තරගෙට පින් කරනවා කියලා. ඉතින් අපි එක බුද්ධ ශාසනයක පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගේ පියාණන් වහන්සේ තරගෙට පින් කරලා තියෙනවා. දන් දීලා තියෙනවා. පුස්ස බුදුරජාණන් වහන්සේට තරගෙට දන් දීලා. ඒ කියන්නේ මේ ඒ රජුරවන්ට ඕන වෙනවා සියලුම දාණයට අවශ්‍ය කරන සියලු කලමනා එකතු කරලා ලකුවට දානයක් දෙන්න. දැන් එහෙම දානි දුන්නාට පස්සේ මිනිස්සු බැලුවා අපි රජතුමාට වඩා රජතුමා දුන්න දේවල් වලට වඩා දේවල් සංවිධානය වෙලා මිනිස්සු මිනිස්සු එකතු වෙලා අපි කොහොම හරි ඊට වැඩි ලොකු දානයක් දෙමු කියලා. තරංගිට පින්කම කරන්න හදලා. ඒ කියන්නේ රජුරුවන්ගේ දාණයට වඩා වැඩියෙන් දුන්නා සමීර එකතු වෙලා. එහෙමයි. නේද? පුස්සබුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා දාණය දුන්නාට පස්සේ රජුරුවන්ට මේක ආරංචි වුණා. රජුරුව බැලුවා මාව පරද්දන්නේ එහෙම කොහොමද කියලා. රජුරුව ඊට වැඩි දෙයක් ලෑස්ති කරන්න ඕනේ කියලා ඊටත් වඩා ලොකු දානයක් දුන්නා. සමහර ලාවට දානෙට පූජා කරන දේ විතර නෙවෙයි බෙදන වාජන පව රත්තරන් වලින් විවිධ විදිහට හදන්න ගත්තා. එක එක කැටයන් දදා දැන් වැඩ කරනවා. එතකොට මිනිස්සු බැලුවා අපි කරපු දානෙට වැඩිය ඔන්න රජ්ජුරුව ඒක පරද්දලා ලොකු දානයක් දුන්නා කියලා මිනිස්සු කතා වුණා. රජ්ජුරුවන්ගේ අඩුපාඩු දේවල් හොයලා බලලා අපි ඊට වැඩිය ලොකු එකක් කරමු කියලා මිනිස්සු ආයේ දෙවෙනි වතාවේ තව ලොකුවට එකක් කරා ගානයක්. දැන් මේක නැවතුන්නේ නැහැ. සමීරෝ එහෙම දිගටම යනවා. ඊට පස්සේ ඕම අවස්ථාවකදී මිනිස්සුන්ගේ වාරේ දානෙත් එනවා එක දානයක් දැන් රජ්ජුරුව කරපු සියල්ලට වැඩි වැඩි දේවල් කරන්න මිනිස්සු ලිස්ට් හදාගෙන තියෙනවා. රජ්ජුරුව මෙන්න මේවා කළේ නෑ අපි මේවත් කරමු මේකේ. මේවත් කරමු කියලා ලිස්ට් එක. ওই ලිස්ට් එකේ තියෙන සමහර දේවල් අතර එකක් තිබ්බා මේ වද ගෙනල්ලා මේ පැණි පූජා කරන්න අමු මේ වද ගෙනල්ලා. හරිද? අමු මේ වද පිටින්ම මේ වත් මේ පැණි පූජා කරන්න. එතකොට දැන් මේක සෝදානම් කරගත්ත වෙලාවේ සල්ලි දීලා කට්ටියක් යවුවා හතර පහ දෙනෙක්ව විවිධ පැතිවලට ගිහිල්ලා කොහෙන් හරි හොයාගෙන එන්න කියලා. ඔහොම හොයාගෙන එන්න කියලා යවනකොට දානෙට බොහොම කිට්ටු වෙලාවක් තියෙද්දී ගියපු එක කෙනෙකුට හම්බෙනවා අමු ඊවද අරගෙන යන මිනිසෙක්. මේ මිනිසයා Tamanගේ ගුරුවරයෙකුට මේ තෑග්ගක් විදියට තමයි මේ අමු මේ අරගෙන යන්නේ. අමු මේ ටික අරගෙන යනකොට මේ දාහනේ වෙනුවෙන් හොය හොය ගියපු කෙනා රයාගෙන් ගිහිලා ඇහුවා ඔක මට දෙන්න පුළුවන්ද කියලා. මං දෙන්නම් කිව්වා මේ දැන් කහවණු 1000ක් දීලා තිබුණා කැමැති යන ගානක් ගෙවන්න කියලා. මෙයා ඉස්සෙල්ලා බැලුවේ කහවණුවේ වැඩේ කරන්න. ඉගෙන ඒ කාලේ අම්ම මේවා දෙයක් කහවණුවක්වත් වටින්නේ නැහැ කියන එකනේ. දැන් අරයා පුදුමුණා මේකට කවණුවක් ගෙවන්න යනවා කියන්නේ මොකක් හරි මෙයාට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මීට වැඩි ගණන් උස්සන්න ඕන කියලා හිතුවා. එහෙම. ඒකෝ බෑ බෑ මට මේක ලොකු අවශ්‍යතාවයකට මං ගෙනියන්න මට දෙන්න බෑ කිව්වා. එහෙම නෙමෙයි. කවණු දෙකක් දෙන්නම් කිව්වා. දැන් තේරුණා හරි ගණන් උස්සගෙන යන්න පුළුවන්. බෑ බෑ කිව්වා. දැන් ඔන්න මේක ගණන් වැඩි වෙවි යනවා. 5ක් දෙන්නම්කෝ 10ක් දෙන්නම්කෝ 20ක් දෙන්නම්කෝ ඈ 50ක් දෙන්නම්කෝ 100ක් දෙන්නම්කෝ මේ ආරයට තේරෙනවා මේ මේ වදයකට කාවුණු 100ක් දෙන්න යන මේ පිස්සෙක් එක්ක හොඳට මේ සල්ලි ඇති බලමු කියලා ඔහොම ගිහිල්ලා අන්තිමට 500ක් දෙන්නම් කියලා කහවණු 1000ක් දෙන්නම් කියන තැනට පොරොන්දුනා මේක කොහොම හරි දෙන්න කියලා. ඒකට මේ වෙලාවේ දැන් කහවණු 1000ක් කොහොමත් මේකට වෙන් කරලා තියෙනවනේ. ඉතින් සමීරේ වෙලාවේ අරය ඇහුවා කහවණු 1000ක් මේ මේ මේ වදයකට මන්න තන්නසට පිස්සුද කියලා ඇහුවා. නෑ අපි ඇත්තටම මේක මේ හදිස්සි වෙලාවක් හොය හොය ඉන්න වෙලා තිබ්බනම් නිදහසේ අඩු ගානකට හොයා ගන්නවා. එහෙම හොය හොය ඉන්න වෙලාවක් නෑ අපි මේ වගේ දානයක් දෙනවා. රජ්ජුරුවන්ට පරාද වෙන්න නැති වෙන්න දානයක් මේක. රජ්ජුරුව කරපු නැති දේවල් වල එකක් මේක ඉතින් මේක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංවිධානය කරන දානය මේ අවස්ථාව අපි හරි ආශාවෙන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කියලා කිව්වට පස්සේ අර මේ වදේ ගෙනියන කෙනා කිව්වා කලින් කියන්න බෑ මේක බුදුහාඳුරන්ට කියලා. මට සල්ලි ඕනේ කිව්වා. හැබැයි මේක මට මගේ අතින් දෙන්න ඕනේ කිව්වා. හරි කිසි ප්‍රශ්නයක් නෑ. වත් දෙන්න කිව්වා දානෙට. දැන් මේ වදේ අරන් එන ගමන් මෙයා කල්පනා කරා මට ලැජ්ජයි මීවදේ විතරක් උස්සන් යන්න. දානෙට පූජා කරන්න. මෙයා කල්පනා කරා මම මේකට මේ හොඳ දීකිරි ටිකකුත් හොයාගන්න ඕන කියලා රත්තරන් වාජනත් හොයාගෙන ටක් ගාලා එයා කිරිත් එක්ක සූදානම් කරගත්තා දානෙට පූජා කරන්න. සමීර මේ මීවදේ ගුරුවරයෙකුට දෙන්න අරගෙන ගියපු මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේට මේ මේ වදේ පූජා කරන මේ පුණ්‍යවන්ත කෙනා ඒ වෙලාවේ එයාගේ දීකිරි පූජා කරන්න එනකොට සංඝයාට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සුවිශේෂ චරිතයක් අද මේ දානෙට එකතු වෙලා තියෙනවා මේ ආශ්චර්යමත් චරිතයක් මේ ගෞතම බුද්ධ ශාසනය අනාගතේ ලාභයෙන් අතර අගතැම්පත් වෙන භික්ෂුව බවට පත් වෙන කෙනා නෙමේ ඇවිල්ලා ඉන්නේ මේ අමු මේවාදයකුත් අරගෙන. දැන් සංඝයා 500 නමක් ඉන්නවා. අමු මේවාදයක තියෙන මේ පැණි ටික සංඝයා 500 නමකට මදිනේ. පොස්ස බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් කළා මෙයා බෙදන මේ මීපැණි දීකිරි සියලු ස්වාමීන් වහන්සේලාට බෙදලත් ඉතුරු වෙන්නට ඕනේ. අවසන් වෙනට එපා කියලා අදිස්ථානයක් කරා. එහෙම. දැන් අරයා බෙදනවා බෙදනවා බෙදනවා එක ස්වාමීන් වහන්සේකින් සා දැන් මෙයාට පොඩි බයකුත් තිබුණා මදි වෙයිද නැහැ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේකින් ස්වාමීන් වහන්සේට බෙදාගෙන යනකොට කිසිම ස්වාමීන් වහන්සේ නමකට මදි නොවෙන්නට බෙදලත් තවත් ඉතුරු වුණා සමීර. ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානෙට. මේ වගේ එක එක ජීවිතවල බොහොම සුවිශේෂයි. දැන් එතන අපිට පේන එක විශේෂ දෙයක් තමයි වාජන පවා ගෙනල්ලා රත්තරන්ෙන් හදලා සකසා මේ පූජකලේ. මේ මිනිස්සුන්ට වර්තමානයේ තියෙන මේ පුදුම මානසිකත්වය සකසා දෙනවයි කියන එකට හරිය හිතමදි නිකන්. හරි දැන් මෙතන මම මේ වැඩ ඉන්න තැන පවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ සුවඳ මලින් සකසලා මේ පූජා කරලා තියෙනවා. හිත අසරිමත් පුෂ්ප මණ්ඩපයක් සකස් කරලා මණ්ඩපයක්. බැලුවම හිතෙන්නේ මේවා මේ કૃත්‍රිම මල්ද කියලා කෙනෙකුට. නෙල්ලිගල ස්වාමීන් වහන්සේට සාමාන්‍යයෙන් පේන්න බෑ මේ බුදුරජාණන් වහන්සේට ධාතුන් වහන්සේට કૃත්‍රිම මල් පූජා කරන එක. ඒ සුවඳ තියෙන ඕන ස්වභාවික සුවඳ. ස්වභාවික මලක් වෙන්න බෑ බොරුවක්නේ. එහෙම. ඉතින් ඒක උන්වහන්සේ හරිම ඕක මම මේ බවුන් පැලැස්සේ ධාතු වන්දනා වෙලාවේ මම ගෙනාව ගොඩාක් මේ ඇතම් රෝසමල් රෝසමල වගේම බැලු බැලමුට හැබැයි કૃතිම. ඉතින් ඒක අර සැරසිල්ලට අවශ්‍ය කරන තැන් වලට ගෙනාවේ සමහර තැන් වල අවුව නිසා ඉක්මනට මැරෙයි කියලා හිතන තැන් වල. වැඩි වෙලාවක් තියාගන්න බැහැනේ කියලා. අපි මේ සුවඳ මලුත් විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඉතුරුත් වුණා. හැබැයි මේ අර ගෙනාපු કૃතිම වල අන්තිමට අපි පාවිච්චි කරන්නේ නැති වෙන්න හේතු වුණා ඒවා බොහොමයක් ඉවත් කරා සම්හාන්ති කැමති නැහැ. එදා තමයි මට ඒක දැනුනේ ඇත්ත නේනම් කියලා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් કૃතිම මල් හරසන්නවත් ඇයි පාවිච්චි කරන්නේ? අපි සුවඳ මලින් සකසලා පූජා කරනවා. ඉතින් දැන් නෙල්ලිගල හාමුදුරුවෝ එදා ඒ કૃතිම මල ගැන කියපු කාරණේ මට තේරුණා උන්වහන්සේගේ අද ලැබීම තියෙනවා. ඒ වගේම උන්වහන්සේ වෙන දේ සකසලා දෙන එක ඒක උපරිමයි. බලන්න වන්දනා කරගන්න කෙනෙකුට දකින්න පුළුවන් වෙයි මොනතරම් ආශ්චර්යමත් විදිහට පුණ්‍යවන්ත විදිහට කරඬු තැම්පත් කරලා සකස් කරලා ඒ ගෞරවයක් දීලා තියනවාද කියලා මේ මණ්ඩපේ 13 වහන්සේලා වැඩ ඉන්න මණ්ඩපයට පවා. ඒ වගේම බලන්න අර සෑය ඉදි කරන තැන ඒ සෑරදුන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන පින්කම ඔබට සෑරදුන් වහන්සේ පූජා කරන දවසට ඇවිල්ලා දකින්න පුළුවන් වෙයි. විශේෂයෙන් උන්වහන්සේ රත්තරණින් සෑයක් ඉදි කළා. ඒ සෑයත් මේ වර්ෂය තුළම පූජා කරනවා සම්බුදු සසුනට ඉදි කරලා ඉවරයි. නමුත් මේ උන්වහන්සේ සිංහ රන්සේ අපි මාර්තු 28 වෙනිදා මේක සංඝ සසුනට පූජා කරන්න හිතුවේ. සම්බුදු සසුනට පූජා කරන්න මාර්තු 28. එතකොට මේ ඇඳිරි නීති ආපු නිසා ඒ කියන්නේ ඔබ හිතන්න සෑය ඉදි කරලා ඉවර වෙලා මාර්තු 26ට පූජා කරන්න හිටියා කියන්නේ ආය හද හද ඉන්න දෙයක් නැහැ ඔක්කොම ඉවරයි. නමුත් උන්වහන්සේ තාමත් මේ ඉන්නවා හේතු උන්වහන්සේට ඕනේ මේක නිකම් ආවට ගියාට ඔහේ පූජා නොකර විශාල පිරිසක් ශ්‍රද්ධාවෙන් දැක බලාගෙන වන්දනා කරන ගන්න මහා පිංකමක් කරන්න. දැන් මේ මහා පිංකමක් කරන්න ගිහිල්ලානේ අර අරගොල්ලෝ තරඟට දන් දීදී ගියේ. දැන් තරගෙට දන් දෙන්න ගිහිල්ලානේ අන්තිමට එතන හිටපු චරිතය ඒ තරගෙට දීපු ගොඩ ඇතුලේ අමමී මත දුන්න චරිතෙන් එතකොට මේ සිවලි මහා රහතන් වහන්සේ බවට පත් වෙන්නේ. ඉතින් ඒකදී අපි තේරුම් ගන්නට ඕනේ තරගෙට දෙන්න කියන කාරණේ මුල්ුණාට දෙන දානයක් දෙන්න පුළුවන් වෙන්නේ කුසල සිත් වලින්. කාමාවචර කුසල සිත් තියෙනවනේ. මේ මහා කුසලසිත 8ක් තියෙන ඔක්කොම ඔය කුසලසිත 8න් විතරයි දානයක් දෙන්න පුළුවන් ඒ කියන්නේ द्वේෂයෙන් කවදාකවත් දානයක් දෙන්න බෑ. කවදාවත් බෑ. द्वේෂ මූලික සිත් තියෙනවනේ. ද්වේෂ මූලික සිතකින් දෙනවනම් ඒක දානයක් වෙන්නේ නැහැ. දැන් කෙනෙක් කියයි ද්වේෂයෙන් දන් දෙන්න බැරි මොකෝ අර සමහරු මේ හිඟමන යන කෙනෙකුටත් දෙන එක තියාගෙන කියලා දීලා දික් විසි කරලා දාන්නේ. ඉතින් ඔය දන් දුන්නේ ද්වේෂෙන් කියලා හිතේ. නෑ. ද්වේෂය ආවනම් ඒක කුසලයක් වෙන්නේ නෑ. ඒක දානයක් වෙන්නේ නෑ එතකොට. ඒක නිසා දානේ දීලා කුස කුසල සිත් වලින් දානේ දීලා පස්සේ ද්වේෂයෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ දුන්නා නම් දානයක් නම් ආයෙත් කෙනක දානයක් නම් ඒක ස්ථිර කුසල සිතකින්. ඉතින් අපි වර්තමානයේ දකිනවා අර පින්කමට වඩා මේ පින්කම ලොකුවට කරන්න ඕනේ කියලා එහෙම යන්න ඕනේ පින ගැන අවබෝධය තියෙන කෙනා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරනවා දැන් අපි කියමු මම මෙතෙන්ට ආවට පස්සේ මම මේක උදාහරණයක් විදිහට කියන්නම් මෙතෙන්ට ආවට පස්සේ මම දැක්කනම් අනේ භාග්‍යතුන් වහන්සේ ලස්සන්ට මලින් මණ්ඩපයක් හදලා කියලා මම දැක්කා කියමුකෝ ඒතර මටත් හිතෙනවා නම් භාග්‍යතුන් වහන්සේ උදෙසා මේ වගේ ලස්සන මණ්ඩපයක් හදන්න ඕනේ කියලා මම මේක දැකලා තමයි ඒක හිතන්නේ. ඒක කරන්න ඕනේ කියලා. ඒක පින්වත්නි අකුසලයක් නෙමෙයි. ඒ කියන්නේ මේක දැකලා මාත් ඒ වගේ එකක් හදන්න ඕනේ කියන එක තරංගයක් නෙමෙයි. මම මීට වඩා එකක් කරන්න ඕනේ කියලා හිතුවා කියමුකෝ ශ්‍රද්ධාවෙන් හිතන්න පුළුවන්. මෙතන මේ පූජා කරලා තියනටත් වැඩිය ලස්සනට සරසන්න ඕනේ මට කියලා හිතනවා කියමුකෝ. දැන් මම ඔහොම එක සිද්ධියක් කියන්නම්. කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ඔය කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනයේ ඉස්සර වැඩ ඉන්න කාලෙක උන්වහන්සේ සතියකට එක දවසක්ද හැමදාම සවසද මන් දන්නේ අන්න දෙකෙන් එකක උන්වහන්සේ පිච්චමල් ටිකකුත් අරගෙන මේ දෝතට ගන්න පුළුවන් ප්‍රමාණය පිච්චමල් ටිකකුත් අරගෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේට පයින්ම වැඩම කරලා පූජා කරන පුරුද්දක් තිබිලා තියෙනවා. දවසක් කොහොම වඩිනකොට සමීර උන්වහන්සේට මේ මගදී මුණ ගැහිලා තියෙනවා කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ. පැවිදි සහෝදරයෝ එක ගුරුවරයෙක්ගේ ගෝලයෝ. අපි දන්නේ පිච්චමල් පූජාවේ නිර්මාත්‍රෝ යන වහන්සේ කියන. ඔබට ඉන්නකෝ ආ පණින්න නැතුව මම මේ කියාගෙන යන්නේ එක අහන්නකෝ. <laughs> එතකොට දැන් මේ ඔහොම කිරිබත්කොට ඥානංශස දැන් ඔහොම පයින් වඩිද්දී එදා මම හිතුවාන්සට අවුරුදු 20 ගානක වගේ වයසේ කොටබල අමරකීර්ති සංස වාහනේ නවත්තලා අහලා තියෙන ඥානানন্দ කොහෙද වැඩින්නේ කියලා. කිව්වලු ස්වාමීනි මම මේ පිච්චමල් ටික පූජා කරන්න ජයශ්‍රම බෝධිනහන්ස ළඟට වඩිනවා කියලා. නගින්න මාත් ජයශ්‍රම බෝධියට තමයි වඩින්නේ කියලා එක්කගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ දැන් මේ මල් ටික අර මේ ජයශ්‍රීමා බෝධිනහස උදෙසා පූජා කරන වෙලාවේ මේ ඥානানন্দ ලොකු සයන්හන්ස ගෙනල්ලා දීලා තියෙන අර මල් ටිකෙන් කොටසක් දීලා තියෙනවා කොටබල කොටබල අමරකිත්තු ලොකු සංසට ඊට පස්සේ අමරකිත්තු නායක සංසේගේ කටින් කියවිලා තියෙනවා අපෝ ඥානানন্দ මේ වගේ මල් ටිකක් පූජා කරලා මාදි මට නම් කිව්වලු මට මේ ලක්ෂයක්වත් පූජා කරන්න ඕනේ කියලා ඒ වෙලාවේ තමයි කියවිලා තියෙන්නේ මේ අර මේ පිච්ච මල් ටික දෙනකොට. ඒතර මට ලක්ෂයක්වත් පූජා කරන්න ඕන කියලා ඒ කියවිච්ච එක උන්වහන්සේ ඒක යථාර්ථයක් බවට යථාර්ථයක් බවට පත් කරගත්තා. අද ඒක ජාතික පූජාව බවට පත් වෙලා තියෙනවා. බලන්න දෙයක් කරද්දි මට මේක මදි මට මේක මදි කියලා හිතිලා ඒක තව තවත් වැඩියෙන් කරන්න හිතක් එනවා කියන එක තුළ සීවලී මහරහතන් වහන්සේ මේ උත්තම தත්ත්වයටපත් වෙන්නේ ඒ විදිහට දන් දීලා සකසා පූජ කරපු දේ තුල අනේ මම මීට වඩා දෙයක් කරන්න ඕනේ කියලා කියන කරපු දේ ගැන පසුතැවෙ නෝ නෙමෙයි. මං ඊළඟට කරනකොට මීටත් වඩා දෙයක් කරනවායි කියලා හිතනවා කියන්නේ තරංගයක් නෙමෙයි ඒක. ඒ ඒ ඒක තුල Tamanට ඒ විදිහටම ලැබෙනකොට මීටත් වඩා ලැබීමක් දින ලැබෙනවා. ඉතින් ওই විදිහට ආපු ගමනේ සම ලොකු දේවල් නෙමෙයි. දැන් කෙනෙකුට ඉතින් අම්බෝ ඉතින් සීවලී ස්වාමීන් වහන්සේ නම් ඒ අතීත ආත්මවල රත්තරම් වාජනවල දීකිරි දීලා තියෙන්නේ. ඉතින් අපිට කොයින්ද මේ වගේ පින්කම් කරන්න රත්තරම් වාජන එකතු කරලා දෙන්න බෑනේ කියන්නේ. එහෙනම් මේ වගේ චරිතයක් බවට පත් වෙන්නේ රත්තරම් වාජනවල දිදී සකසා දිදී එහෙම ආපු හින්දා කියලා හිතේ. නෑ. තව කෙනෙකුට හිතේ උන්වහන්සේ පුස්ස බුදුරජාණන්සට රහතන් වහන්සේලාට දීලා එහෙම ඉතින් රහතුන්ට බුදවරුන්ට දන් දීදී ආපු නිසා තමයි මේ தත්තටපත් උනේ කියලා. නෑ. හිතන්නේවත් නැති බොහොම පුංචි දේවල් පවා උන්වහන්සේ අතීතේ කරලා තියෙනවා පින්වල දන් දීම. එක අවස්ථාවක උන්වහන්සේ සාමාන්‍ය වෙළඳාම යන කෙනෙක් දැන් තමන්ගේ බඩු විකුණවගෙන යන ගමනකදී ඒ වෙලාවේ තමන්ගේ ළඟට එනවා කුසගින්නේ ඉන්න බල්ලෙක්. සමහරව අහලා ඇති. කුසගෙන එන්න බල්ලෙක් ආවා මේ සීවලි ස්වාමීන් වහන්සේගේ පෙර ආත්මික වෙලෙන්දෙක් වෙලා ඉද්දී. දැන් මේ කුසගෙන ඉන්න බල්ලා දැක්කට පස්සේ හරි වේදනාවක් ආවා මේ සතා දවස් ගානකින් කාලා නැහැ කියලා දැනුණා. දැන් මෙයාගේ ළඟ තීච්ච කෑම මෙයා කාලා ඉවරයි. දැන් කෑම නැහැ කොහෙවත්. දැන් මේ වෙලාව එකපාරට හොයාගන්න විදියකුත් නැහැ. දැන් මේ බල්ලට කොහොම හරි කන්න දෙන්න ඕනේ. බලන්න දන් දෙන්න හිත සසරේ පුරුදු වෙලා තියෙන විදිය කොච්චරද ආශ්චර්යයි කියන්නේ කොහොම හරි දෙන්න ඕනේ කියලා හිතෙච්චකම දැන් මේ වෙලාවේ තමන් ක්‍රියාත්මක කරගන්නේ හරි හිතන්නවත් බැරි විදියකට. සමීර මේ බල්ලාගේ කුස පිරෙන්න මොනවා හරි දෙන්න ඕනෙමයි කියන හිත නිසා මෙයා ඇඟිලි දෙක දාන උගුරට. ඇඟිලි දෙක උගුරට දාලා දැන් කාපු ගමන්නේ තමයි. උගුරට දාලා අර තමන් කාලා තීච්ච බට්ටික වමාරනවා. ඇඟිලි දෙක උගුරට උගුරට දාලා. ඒ වමාරපු ටික අර බල්ලට ඒ වෙලාවේ ප්‍රනීත රස භෝජනයක් හා සමානයි. අපිට හිතෙනවා අයියා මේ වමාරපු කන්න දීලා කියලා. දැන් බලන්නකො අතනදී රත්තරන් භාජන වල දාහනේ දුන්නා. මෙතෙන්දී වමාරපු කන්න දුන්නා. හැබැයි මේ වමාරෝපුව කන්න දුන්නේ Taman ළඟ හොඳ බත් එකක් තිබිලා ඒක රැට තියාගන්න ඕනේ මේ දැන් කාපුකින් චුට්ටක් වමාරලා දෙන්න ඕනේ කියලා නෙමෙයි. නැතිකම නිසා තමන් කාපු එකම ආපහු එළියට අර සාමාන්‍ය මිනිස්සු අර කියන්නේ තමන්ගේ බඩේ තියෙන එක හරි එළියට අරන් දෙයි කියලා. එහෙම. කතාවට කියන්නේ අමාරුල හරි දෙයි කියලා. ඒ ඔය කතාවත් එක්ක ආවද මන් දන්නේ හරිද? ඉතින් මිනිස්සු සමහරු දන්නවා සීවලි මහරතන් වහන්සේ මෙහෙම බල්ලෙකුට දුන්න. සමහරු වෙන්වත් කියනවා. හරි බුදුමයින්. ඔය සීවලි හාමුදුරන්ට ඔච්චර ලැබුණා කියන අර බල්ලෙකුට මේ බඩේ තීච්චකව අමාරුලා දුන්න හින්දාලුනේ. ඉතින් අපි ඕයිට වැඩියෝ කරනවානේ. අපි හොඳට බලන්නපත් වෙනවනේ. අපි ඔය හොඳට දෙන්නේ ඉතින් අපිට එන ඊට වැඩි හම්බෙන්න බෑ කියලා හිතනවා. නෑ සීවලි මහරතන මේ සසර පුරාවට මේ බල්ලෙක්ට අර වමන ටික විතරක් දුන්න එක විතරක් නෙවෙයිනේ. උන්වහන්සේ සංසාරේ පුරාම ඒකටම හිත පුරුදු වෙලා ඒ විදිහටම සසර ඇවිත් තියෙනවා. විදීම. ඉතින් මේක එකක් විතරයි. ඒ කියන්නේ ඒක අර සුවිශේෂ අවස්ථාවක් නේ සමීර හිතන්නකෝ. වළඳ තමන් ආහාර ටික ඔක්කොම අරගෙන ඉවරයි අපිට හිතෙන්නේ අනේ කරන්න සමහරවල් බල්ලට ආදරෙන් කතා කළගෙන අනේ පැටියෝ යා ඉතින් ආවේ කාලේ ඉවරුනහමනේ දැන් දෙන්න දෙයක් නැහැ පැටියෝ කියලා යවයි මෙයා හැම කරේ නැහැ අන්නේක තමයි සසරේ දෙන්න හිත වරුදු වෙච්ච කෙනා කොහොම හරි යාගේ වැඩේ කරනවා ඉතින් අපි එතෙන්දී එක දෙයක් තේරෙනවා මේ රහතුන්ටම දෙන්න ඕනේ බුදුවරුන්ටම දෙන්න ඕනේ කියලත් නෙමෙයි එතකොට. බල්ලන්ටත් දීලා. හරිද? ඒ දෙන එක රත්තරන් වාදන වල දෙන්න ඕනෙම කියලා ගන්නෑ වමනෙත් දීලා. හරිද? දැන් කෙනෙකුට තේ වමන දුන්නා කියනකොට එතන චේතනාවෙන් Taman දන්නවනේ ඊයා මන් දීලා තියෙන අපවිත්‍ර දෙයක් කියලා හිතනවනේ කියලා නෑ. ඒක පිළිගන්න කෙනාගේ පැත්තෙන් එයාට ඒක අපවිත්‍ර දෙයක් නෙමෙයි. දැන් හිතන්න බුදුරජාණන්සේ පෙන්වනවානේ මේ Taman ආහාර අරගෙන ඉතුරු වෙච්ච ඉඳුල් ටික උනා කුසගෙන ඉන්න සතෙකුට ආහාරයක් වේවා කියලා දැම්මොත් එහෙම එතනත් ආනිසංස මෙපමණයි කියලා කියනවනේ. ඉතින් දුල් ටික කියන එක අපි විසිකරන දෙයක් නේ. දුල් ටික වැඩක් නැහැ කියලා අපිට හිතෙන ගන්න. හැබැයි ඒකත් දානයක් විදියට දෙන්න පුළුවන් කියනවා. ඒතර ඒ ඉඳුල් ටික කන පණුවෙක් හරි සතෙක් කිනුන ඒ සතාට එක මහා රසවත් භෝජනයක්. අපිට ඉඳුල් උනාට. ඒ වගේ තමයි අතන වමන කතාව. ඉතින් එතෙන්දී අපිට තේරෙනවා මේ කුසගිනින් හිටපු සතාගේ කුසගින නිවන්නයි එතමට ඕන ඕනේ. නැත්නම් මේ මම සසරේ පාරමිතා පුරාගෙන දන් දීදී යනවා. ඒ නිසා මම කොහොම හරි මේ දාන දෙන්න ඕනේ කියලා දන් දුන්නා නෙමෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ විලාපයේ ශනිකව පහළම චෛත්‍යයක් නිසා තමන්ගේ සිතේ තියෙනවා මේ සතා දුක් විඳිනවා මේ සතා පීඩා විඳිනවා මේ සතාගේ කුසගින නිවන්න ඕනේ මේ සතා අසරණයි ඒ සිතුවිල්ල. එහෙමයි. ඉතින් දැන් අපි මේ වෙලාවේ බැලුවොත් එහෙම මේ පින්කම තුල සෑයක් හදනෝනේ. ඒක ඒක අසිරිමත්ම දානයක්. මොකද ඇත්තටම සමීර සෑ රදුන් වහන්සේ නමක් කියලා කියන්නේ විහාරස්ථානයේ කවුරුත් දන්නවා වන්දනීය පූජනීය ස්ථාන අතර තියෙන අග්‍රම තැන. ඇයි අග්‍රම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන්න තියෙන ශාරීරික ධාතුන් වහන්සේට තැම්පත් වෙන සෑයන. එතකොට ශාරීරික අස්ති ධාතුම තැම්පත් වෙන සෑය කියන්නේ පරිහරණය කරපු දෙයක් තමයි පාරිභෝගික චෛත්‍ය කිව්වේ බෝධින් වහන්සේ. ඔව් ඊට වැඩිය තවන අග්‍ර වෙන්නේ පරිහරණය කර දැන් මගේ ශරීරයේ තියෙන කොටසක් මට වටින්නේ නැද්ද මේ පරිහරණය කරන සිවුරට වැඩිය? වටිනානේ. ඒ වගේ පරිහරණය කරන දෙයට වඩා ශාරීරික දෙයක්ද? එතකොට උද්දේශික වස්තුවකට වඩා අර දෙකම අග්‍රයි. උද්දේශික කියන්නේ උද්දේශා යමක් වෙන් කළා. දැන් උද්දේශා යමක් වෙන් කරනවා කියනකොට මට මතක් වෙනවා නෙල්ලිගල හාමුදුරුවන්ගේ මේ විහාරස්ථානයේ ලොකු වැලි ගොඩක් ගහලා හාමුදුරුවෝ උදේ පාන්දර ගිහලා අර වැලි ගොඩට වඳිනවායි කියලා හිතන්නකෝ. උදේටත් වඳිනවා හවසටත් වඳිනවා. වැලි ගොඩට මිනිස්සු බලයි පිසුද කියලා. නේද? වැලිගොඩට ගිහිලා වඳිනකොට. නමුත් මේ ශාසනයේ මහරහත් අතර පත්වෙච්ච ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා අතීතේ ජීවිතවල මේ සෑයක් නැති කාලෙක වැලිගොඩවල වලට වැඳලා තියෙනවා. පුලිනතෝපිය මහරහතන් වහන්සේ අපිට සිද්ධිය කියන වෙලා නැහැ. පුලිනතෝපිය මහරහතන් වහන්සේ වැලිගොඩකට එන්නේ. ඒතර වැලිගොඩ මොකද ඒ කාලේ ධාතු චෛත්‍ය නැහැ. නැතිකම හින්දා වැලිගොඩට අනේ මේ බුදු කෙනෙකුගේ චෛත්‍යයක් කියලා හිතාගෙන වැන්දා. බුදුරජාණන් වහන්සේ සංඝයා අතර මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නා දකින්නකොට කියන මහණෙනි මේ භික්ෂුව අද මේ මනුස්ස ජීවිතේ ලබාගෙන තියන්නේ මොන වගේ පිනක් නිසාද කියලා ඔබ දන්නවද? මේ භික්ෂුව මේ දුර්ලභ පැවිදි ජීවිතේ ලබාගෙන තියන්නේ මොන පිනක් නිසාද කියලා දන්නවද? මේ භික්ෂුව මේ අරහත්ත්වයට පත් වෙන්න තරම් පින ලැබුණේ මොකද්ද පින කියලා දන්නවද? මහණෙනි වැලි කුඩකට වැඳලා බුදු කෙනෙකුගේ චෛත්‍යයක් කියලා හිතාගෙන සමීර වැලිගොඩකට වදිනකොට බලන්නකො චෛත්‍යයක් වගේ ගෞරවාන්විත හැඩයකුත් නැහැ. ධාතුත් නැහැ. කිසිදයක් නැහැ නිකම්ම වැලිගොඩක් විතරනේ. හැබැයි ඒක ಉದ್ದೇಶික වෙනවා. ඒ කියන්නේ වැලිගොඩ දැන් බුදුරජාණන්ස උද්දේශා කියලා වෙන් කළා නම් උද්දේශිකං අවත්තුකං. උද්දේශිකයක වස්තු නැති වුණාට කමන්නේ මමායන මත්තමේ වූති. මමායන මාත්‍රයක්. බුදුරජාණන් වහන්සේ කියන මමායන මාත්‍රය තියෙනවා නම් ඒ ඇති කියනවා. එතකොට දැන් අපි මේ සෑයක් ඉදි කරනකොට සමීර එතනත් වැලි ගන්නවනේ. වැලි ගන්නවා, gadol ගන්නවා, සිමෙන්ති ගන්නවා තමයි. මේක විත අමුද්‍රව්‍ය රසක් ගන්න අපේ අමුද්‍රව්‍ය. තියෙන ගොඩනැගිලි අමුද්‍රව්‍ය ගන්න. දැන් ඔබ හිතන්න ඔය gadol ටික හදපු මිනිස්සයා දන්නවද? මම මේ හදන gadolට අවුරුදු 10 ගණන් මිනිස්සු වඳී කියලා දන්නේ නැහැ. හිතන්නේවත් නැහැ. මිනිස් විතරක් නෙමෙයිනේ සමීර. ඔය gadවලට දෙයියොත් වඳිනවනේ. ඒ කියන්නේ මේ නිකම්ම නිකම් gadවලා මිනිස්සුත් දෙවියොත් අවුරුදු දහස් ගණන් වදින තත්ත්වයටපත් කරන්න පුළුවන් කවුරු හරි සෑයක් ඉදි කරන කෙනෙකුට. එයාට පුළුවන් මේ gadවල අර තත්ත්වයට අර පූජනීය තත්ත්වයටපත් කරන්න. gadවලක් ගන්න. වැලි ටික ගංගෙන් ගොඩ දාන නිකම්ම නිකම් වැලි ටික කවුද වඳින්නේ වැලි වලට හැබැයි වැලි ටිකට දෙවියොත් වඳින්න තැනටපත් කරන්න පුළුවන් දෙවියෝ වැලි වල මේ මේ තියෙන වැලි ගොඩ වලට එළ වඳිනවද එහෙම වඳින තැනටපත් කරදයි පත් කරන වැඩේ තියෙන්නේ සෑය හදන කෙනාට එතකොට සිමෙන්ති සිමෙන්ති කියන්නේ මේ මොනවද මේ මිනිස්සු වඳිනවද සිමෙන්ති වලට ගණන් වැඩි වෙන්න එපා කියවලි <laughs> නමුත් කවුරුත් සිමෙන්ති වලට හිම වඳින්නේ නැහැ සිමෙන්ති වලට දෙයියොත් වඳින තත්ත්වයටපත් වෙනවා. ඒ සිමෙන්ති ටිකෙන් හදපු මහා සෑයක් හදනකොට මුළු පුංචි නෑ. එතකොට ඒ සියල්ල සෑය හදන්නේ අදහස ඇති වෙන කෙනාගේ අතේ තියෙන වැඩ. දැන් නෙල්ලිගල හාමුදුරුවෝ අපි දන්නා සමීර චෛත්‍ය රාජානන් වහන්සේලා මේ වෙනකොට මම හිතා අට නමක්ද කොහෙද හදලා මේ අටවෙනි සෑය. ඉතින් අපිට හිතනවා මේ රට තුල උන්වහන්සේ තාම අවුරුදු 30 ගානක් අවුරුදු 34ක් තුළ සෑරදුන් වහන්සේලා අට නමක් හදලා මේ ආවිෂ දිගාසිරි වෙත්වා කියලා අපි ආශිර්වාද කරන උන්වහන්සේට උන්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ දීර්ඝායුෂ ලැබුවොත් කොපමණ චෛත්‍යරාජන් වහන්සේලා ප්‍රමාණයක් තවත් මේ රටේ නිර්මාණය නිර්මාණය කරන්නේ. ඒතර කෙනෙකුට ඉතින් ඔච්චර චෛත්‍යෝනේ කියලා හිතෙන්න බලන්න. ඇත්තටම මේ රටේ අපි හදන්නේ මොනවද ධර්මාශෝක රජතුමා එදා චෛත්‍ය රාජන් වහන්සේලා 84000ක් හැදුවා. රාතන් වහන්සේලා ඇවිල්ලා කිව්වේ නෑනේ රජතුමනි 84000ක් ඕවා ඔච්චරෝන් නෑ කියලා. චෛත්‍ය 84000ක් කියද්දි හිතන්නකො පොඩිද? ඒතර මේ රට ධර්මද්වීපයක් ඉතින් මේ රටේ තව තවත් මෙවැනි උත්තම ධාතු චෛත්‍ය දිවෙන්නට ඕනේ. මේක ධාතු මන්දිරයක් වෙන්න ඕනේ මේ මුළු රටම. ධාතුන් වහන්සේ නමක් tempat චෛත්‍යයක් දකින්නයි කියන මාත්‍රයම මිනිස්සුන්ට අකුසල සිතක් තිබුණත් යටපත් වෙනවා. චෛත්‍ය දකින්නකොටම ටක් ගාලා මතක් මතුවලා එන්නේ කුසල සිතක් නේ. අර චෛත්‍ය දැකීම මාත්‍රෙන් එතකොට අපිට පුළුවන් නම් සමීර කෙනෙකුගේ හිතක තියෙන අකුසල් සිතුවිලි යටපත් කරලා නූපන් කුසල් සිතුවිල්ලක් උපද්දලා දෙන දෙයක් නිර්මාණය කරන්න මේ ලෝකෙ තුල මාස්ටර් ගයිඩ් ආයතනේ පින්නතුන මේ කරලා තියෙන ඒ දේ. ඒ කියන්නේ ඔබ මේ සිමෙන්ති ගඩොල් වැලි දෙවියොත් වඳින තැනට පත් කළා විතරක් නෙමෙයි මිනිස්යන්ගේ හිතේ නූපන් කුසල සිතුවිලි දුටු පමණින් ඇති කරන්න දායාදයක් ලෝකෙට හැදුවා. දැන් අවුරුදු 1000 ගාණක් යනකම් මිනිස්සු දකින මාත්‍රයෙන් කුසල උපද්ද ගන්නවා කියන්නේ කාගේ හරි හිතක අකුසල උපද්දන ලෝකේ මිනිස්සු අකුසල උපද්දනවනේ තව අයගේ හිතවල. චිත්‍රපටි හදලා ගීත හදලා එක එක දේ හදලා. ඒතර මේ නිර්මාණ කලේ කුසල් සිතුවිලි උපදවන කලා නිර්මාණයක්. ඉතින් එවැනි නිර්මාණ ලෝකෙට තව තවත් දායාද වේවා. අපි සිහිපත් කරමු ඊට කලින් මේ ධාතුන් වහන්සේලා සෑයේ තැම්පත් වෙනට පෙර සියසින් දැක ගන්නට තියෙන දුර්ලභ අවස්ථාවට ඔබට පින් සිත් පහළ වෙත්වා කියලා. සාදු සාදු සාදු අපට ගෞතම ස්වාමීන් වහන්සේත් එක්ක තවත් ඕනෑ තරම් වෙලා මෙවැනි සාකච්ඡාවන් සිදු කරන්නට කරුණු තියෙන උන්වහන්සේට ධර්ම දැනුම තියෙන නමුත් ඉතින් කාලයයි හරස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට සමුගන්නට කාලය වෙලා තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මේක ආරාධනා කරන්න දෙයක්වත් නෙමෙයි ඔබ නිරන්තරයෙන් FM රේඩියෝ ශ්‍රවණය කරනවා නම් සෙනසුරාදා සිටනෙත් අසපෝ ශ්‍රවණය කරති මෙවැනි මහා පින්කම් වලාගේ කොහොමද ඔබේ සිත් තුළ කුසල සිත් ජනිත කරගන්නේ මේ හැම දෙයක්ම වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ මනාකොට සරල කොට ඔබට විග්‍රහ කරන ආකාරය ඔබ හොඳින්ම අත්දැකීමෙන් දන්න පිරිසක් නිසාම අපි වර්ණනා විශාන්තික්‍රාන්ත උන්වහන්සේව වර්ණනා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනා එකතු වෙලා උන්වහන්සේගේ නිවීම පිණිස මේ ධර්ම දේශනේ නම් මහ පිළම හේතු වේවා කියලා. සමීර මේ කොරෝනා කාලයක් තිබ්බා. මේ වගේ වන්දනාවක් කරගන්න වාසනාවක් නැතුව තිබුණා. අදටත් ලෝකේ රටවල් ගණනාවක් මේ කොරෝනා නිසා රටවල් රටෙන් ගෙදරින් එළියට බහින්න බැරුව ඉන්නා බලවත් රටවල මිනිස්සු බොහෝ දෙනෙක්. ඉතින් ඔබ මෙන්න මේ දේ විතරක් හිතන්න අපි දන්නේ නැහැ මේ වෙලාවේ මේ පවතින తත්වය ආය වෙනස් වෙලා නැවතත් අපිට මාස ගණන් නිවෙස් වලට වෙලා ඉඳ වුණොත් බැරි වෙලා හරි ආය මේ වගේ පින්කමක් ඔබට කොච්චර කාලෙකින් අපි හිතුවත් නෑ බෞද්ධ පින්කම කරලා දෙන්නද අපි කියන්නේ නෑ කිසිසේත්ම නැවත දෙවෙනි රැල්ලක් එන්න එපා කියන තැන අපි ආශිර්වාද කරනවා. හැබැයි එහෙම ආවොත් බැරි වෙලා හරි මේ මේක හොඳම අවස්ථාවේ ධාතුන් වහන්සේ වන්දනා කරගන්න ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් ඒ නිසා සිහිපත් කරනවා කොරෝනා ගැන හිතලා හරි අප්‍රමාදීව තමන්ගේ මේ පින රැස් කරගන්න කියලා. ඔබ වහන්සේ එක තැනක සඳහන් කළා ධාතුන් වහන්සේලා නොමැති කාලයක් තිබුණා කියලා. වැලිගුරුකට වඳින්න සිද්ධ වෙච්ච කාලයක් තිබුණා කියලා. ඉතින් එවැනි කාලයක නෙමෙයි අපි මේ ඉන්නේ. අපි කොයිතරම් වාග්ය සම්පන්න සමයකද මේ ඉන්නේ. එහෙමනම් ඒ දුර්ලභ වූ වාග්ය උදා කරගන්න ඔබ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා. මේ කැලණිය බොල්ලෑගල මාස්ටර්ගයිඩ් නිවහනට එන්න නෙත FM රේඩියෝ ශ්‍රවණය කරන ඔබ බොහෝ දෙනෙක් නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයන්ට කිලෝමීටර දෙකන මේ මහා දුර කෙවාගෙන මේ වගේ වන්දනාවන්ට පැමිණෙන. ඉතින් අද සිට ආරම්භ වුණු මේ මහා පුණ්‍ය ක්ෂේත්‍රය වඩා වර්ධනය කරගන්නට ඔබට බිනරපුර පසළොස්වක පොහොතා දක්වා හැකියාව තිබෙන බව මතක් කරමින් සමගනටයි සූදානම් වන්නේ අපි නැවත නැවතත් සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ සලසේවා කියලා. එහෙමනම් ධර්ම දක්ෂිනාව රාත්‍රී 9:30ට ශ්‍රවණය කරන්නට කියන ආරාධනයත් එක්ක සමුගන්නේ ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්